අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 81 වෙනි භාවනා වැඩසටහනේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි අවස්ථාව ලබාගෙන තියෙන එළඹිලා තියෙන ඒ නිසා සීලම දෙනා ධර්ම දේශනාවකට tempත් වෙලා සාදුකාරයක් පවත්වමු ධර්ම ගෞරවයෙන්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 චිත්ත විපatti ditthi විපatti තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පසුගිය භාවනා වැඩමුළු 80 වගේම මේ 81 වෙනි භාවනා වැඩමුළුවටත් ඒ කරගෙන ආපු චාරිත්‍රාක් ඉදිරියට ගෙන යාමක් වශයෙන් උයි මේ ධර්මදේශන අනුග්‍රහයක් නැත්තම් සුත අනුග්‍රහිතයක් සලකලා හැමදාම මේ පැයක හෝ ඊට වැඩි කාලයක් ධර්මදේශනාවක් සඳහා වෙන් කළා තියෙනවා. ඒක භාවනා සඳහා තමන්ගේ වටිනා කාලෙ වෙන් කරගත්ත පූර්ණ කාලිනව භාවනා කරන යෝග යෝගිනීන්ටත් භික්ෂු භික්ෂුණීන්ටත් එහෙම නැත්නම් පැවිදි උපැවිදි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලැබිය යුතු අනුග්‍රහයක්. ඒ නිසා අපි වටිනා කාලයෙන් වටිනා කොටසක් වෙන් කර ගන්නවා මේ ධර්ම දේශනාව සඳහා. ඉතින් ඒ ඉදිරිපත් කරගන්න ධර්ම කොටසත් සාමාන්‍ය එදිනෙදා වහන බණ වලට වැඩිය අර අපි කරගෙන යන බණ භාවනාවට නැත්නම් සතිපට්ඨානයට ආධාර උපකාර වෙන විදිහටයි තීරුම් කරගන්නේ. එතකොට Tamanට මේ වෙනකොට මේ ස්ථාන පැමිණිච්චාම ලැබිලා තියෙන උපදේශ වර්ගයක් තියෙනවනේ. කමඨහනක් කියලා එකක් තියෙනවනේ. සිල්පද කියලා එකක් තියෙනවනේ. අනිව පිළිබඳව අපිට ටිකක් විස්තර සහිතව විශේෂ මේ සූත්‍රය අපිට ඉද දෙන හැටියට විස්තර සහිතව අපිට සලකා බලන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට මේ ධර්ම දේශනා අහගෙන ඉන්නකොට මේ හැම උපදේශයක්ම, මේ හැම කමඨහනක්ම, මේ සිල්පදයක්ම යම්කිසි පදනමක්, නිදානයක්, ඉතිහාසයක් ඇතුව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ඉතිහාසය පිළිබඳ නොදැනවත් දේ දැනගන්න ලැබෙන එක ධර්මදේශනාවදී ලැබෙන ලාභයක්. අසුතං සුනාති නාහපු දේවල් අහන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි අතනින් මෙතනින් ඇහිලා පෙළ ගැහිච්ච නැති, ගොනු වෙච්ච නැති, පිඬු වෙච්ච නැති කරුණු එහෙම ගොනු වෙන්න පටන් ගන්නවා. සුතං පරියෝද පේති. අහපු දේවල් වල පෙරපර පසු සම්බන්ධතා හේතුඵල සම්බන්ධතා නැවත නැවත අහනකොට සම්බන්ධ වෙනවා. කංකං විතරති ඔය දවල් ප්‍රශ්න විචාරාත්මක වෙලා ඇහුවා වගේ හැම කෙනාටම තියෙනවා ආධ්‍යාත්මික ගමනේ යම් යම් ප්‍රශ්න සැකකටයුතු දැන් දිගිදිහිත් ඉන්සමාඩ වනහගෙන ඉන්නකොට තමන් මෙතුවක් අහල බණ හරිගෙන ගත්ත කර්ම වගේම මේ අහන බණේදිත් ඒ ත්‍රිපිටි දෙකිරියාවල් නැති වෙලා ශකකටයුතු තැන් වලට උත්තර ලැබෙනවා. දිට්ඨින් උජ්ජු කරෝති තමන් මේ බණ භාවනා අපි හිතමු ඉස්ලාම දාවට භාවනාවට ආපු කෙනෙක් ගැන අපි උදාහරණයක් ගත්තොත් ඒ කෙනා මේ වෙනකන් දාන සීල කටයුතු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දෙක කරගෙන ආවේ තමන්ගේ ලෝකයේ පරිසරයේ තියෙන හොරු ගොඩක් මැද තමයි දන් දෙන්නේ අපි. ඒ නිසා අපි මේ ලෝකයා කරන වැඩක් කරන එකක් නෙවෙයි දානේ කියලා කියන්නේ සුවිශේෂී කටයුත්තක්. ඒ වගේම දුස්සීල ලෝකයක ඉඳගෙනයි සිල් රකින්නේ. ඉතින් ඒක නා සෑහෙන දුරට වෙනකොට යම් යම් ආකාරවලට කර්මේශා කර්මඵලයේ පිළිබඳව යම් දෘෂ්ටි නැත්නම් වැරදි මත අයින් කළා සම්‍යක් දෘෂ්ටි හදාගෙන තියෙනවා. නමුත් ඒ කෙනාට තාම ඒ සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි මුණ ගැහිලා නැහැ, හමු වෙලා නැහැ. ඒ නිසා අර සීයේ දාන සීල කරගෙන ආපු එකන භාවනාවට ආපුවම් පස්සේ ඒ භාවනා සම්බන්ධ බණහනකොට අර තමන් මෙතෙක් කරගෙන ගිය ඒ දෘෂ්ටි වල ඍජු වීමක් අදපළුදු කෙලින් වීමක් සිද්ධ වෙනවා. දිට්ඨින් උජ්ජු කරෝති. ඒ වගේම චිත්ත මනස පසීදති. අහගෙන ඉනකොටමත් මූණ පිපෙනවා හිත පිපෙනවා ඒ ධර්මයක තියෙන సౌందර්යය ඒ විදිහට නැත්නම් ආනිශාංශ පහක් ඒ විදිහට දේශනා කරලා තියෙනවා ඉතින් ඒ සූතමය ඥානය එහෙම නැත්නම් ඒ සූතමය අනුග්‍රහිතය දන් දෙන කෙනාටත් වඩා සිල් දකින්න කෙනාටත් වඩා භාවනා කරන කෙනාට බොහෝම කුල්මත් කරවන සුළුයි බොහෝම උනන්දු කරවන සුළුයි ඒ නිසා ඒකේ අනුග්‍රහිත එකක් තමයි සුත අනුග්‍රහිතේ ඒ සඳහා අපි සීලක පීඨනක සීල අනුග්‍රහිතේ කියන. ඊට පස්සේ සාකච්ඡා මාර්ගයේ කමඨහං සුද්ධ කිරීමේ ප්‍රශ්න විචාරාත්මක වැඩවලින් සාකච්ඡා අනුග්‍රහිතේ කරනවා. එතකොට තමයි යාට සමත සමාධි පැත්තට තල්ලුවක් හිත අලුත් වීමක් සිද්ධ වෙන්නේ විපස්සනා පැත්තට ප්‍රඥා පැත්තට සාලුත් වීමක් වෙන එකට කියනවා සමතනුග්ගහිතී විපස්සනානුග්ගහිතී කියලා. ඉතින් මේ විදිහට මේ අපේ සම්ප්‍රදායේ තියෙන චාරිත්‍රයක් තමයි ඒ පැලවලට වතුරක් කරන වගේ නෙලාගත්ත මල් වට්ටියකට පැන් ඉහින්න වගේ වරින් වර වරින් වර ධර්මයේ හැඬ සලස්සන්න ඕනේ. ඉතින් අපි ඒකයි මේ දවසේ වටින පැයක් මේ ධර්ම දේශන සඳහා වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවතර කලින් කිව්වා වගේ දාණය පිළිබඳ කතා නෙවෙයි අපි මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හිතන්න නරකයි අපි දාණය ගැන නොසලකා ඉන්නවා කියලා. නෑ අපි මේ මෙතෙන් දාවේ ඊට එහා ගිය වැඩකට. ඒ වගේම සීලය පිළිබඳවත් අපි සම්ප්‍රදාන කුල වචනෙන් කියනවනම් ලංකාවේ අපි පන්සලකට ගිහිලා සිල් ලකිනකොට ඇහෙන කතාවක් නෙවෙයි මෙතන ඇහෙන්නේ. ඊට වැඩිය භාවනාවට නතු වෙච්ච භාවනාවට තුඩු දීප භාවනාවට නින්න පොණක කතාවක් තමයි ඇහෙන්නේ. ඒ නිසා මේවට අපි තෝරාගන්නේ ඒ ත්‍රිපරිවර්තයටම ගැළපෙන සීල සමාධි ප්‍රඥා කියන පූර්ණ කාලීන භාවනා කරන අයට ගැළපෙන ධර්ම මාතෘකාවක්. ඒ නිසා අපි කී gedara ඉන්නකොට රකින්න ප්‍රතිපදාව දාන සීල භාවනා වශයෙන් කවුරුත් ප්‍රසිද්ධව දන්නවා. නමුත් අපි පූර්ණ කායින භාවනාවට ගිය ගමන් මේ ප්‍රතිපදාව දාන සීල භාවනා ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවට මාරු වෙනවා. දැන් අපි මේ ආහන බණ මේ කතා සම්බන්ධ කරගන්න බණ අන්නේ වෙනස හුවා දක්වන බණ. ඒ නිසා කාට සාටව නමුත් සමහර අලුත් දේවල් ඇහෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ටික හොඳට මතක තියාගන්න ගන්න අර චිත්ත මනස පසීදති කියන විදිහට හිත පිපිදීමක් ඇති වෙනකොට අපි ඒ කියන්නේ හිත අලුත් වීමක් කියලා. ඒ අලුත් වීම නිසා පොතනක භාවනාදී වැටුණත් බණ අහන්න අහන්න නැවතත් නැගී සිටීමට බණ ආධාරයෙන් නැගී සිටීමට හෝ Tamanටම Taman නැගී සිටීමේ හැකියාවක් ඇති වෙනවා. ඒ අනුවයි මේ සුතානුග්‍රහිතයට අපි මේ කාලය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඒ සූත්‍රමය වශයෙන් අපි ඉදිරිපත් කරගන්න ධර්ම දේශනා දේශනාවලියක් විදිහට වැඩමුළුව මුරා දිගට විකාශ වෙලා යනකොට විහිලා යනකොට අපිට මේ හදාගන්න පදනෙමින් ගැඹුරකට එකම පිරිසක් එකම වහලයක්කට නැවත නැවත හමු වෙන නිසා කාරණාවෙන් ගැඹුරෙන් ගැඹුරට යන්න පුළුවන්. ඒ නිසා අපි හැමදාම වැඩමුළු වලදී දේශනාවලියක් විදිහට තමයි පවත්වන්නේ. ඉතින් මේ වතාවෙත් දේශනාවලියක ආරම්භයක් අද මේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඉදිරිපත් කරගත් මේ පාළි පාඨය තිස්සෝ මේ භික්කවේ විපත්තියෝ කියන මේ සර්වචන් වහන්සේගේ මේ ත්‍රිමුඛ දේශනාව පොත්පත්තර නැත්තන්ගේ දැන ගැනීම සඳහා කියනවනම් අංගුත්තර නිකාය කියන පොතේ එහෙම නැත්නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය තික නිපාතේ සඳහන් වෙන සූත්‍රයක්. මේකට විපත්ති සූත්‍රය වගේ කියලා අපිට නමක් තියාගන්න පුළුවන්. නමුත් මේ සූත්‍ර 10ටම මිස එකින් එකට නම් දීලා නැහැ සිංහල පොතේ. බුරුම පොතේ සමහර විටක නම් ඉදිරිපත් වෙලා තියෙනවා. කෙසේ නමුත් මේකෙදී සරුවචන් වහන්සේ ඒ භාවනා ජීවිතයට අවශ්‍ය කරන්නා වූ දතයුතු විපatti තුනක් සහ සම්පatti තුනක් විස්තර කිරීමටයි මේ ಉದ್ದೇಶයක් තියන්නේ. වෙන්කොට කියමනක් කරනවා. වෙන්කොට දැක්වීමක් කරනවා. මාත්‍රිකා කියමනක් කරනවා. ඒකෙදි ඉස්ලාම කියනවා තිස්සෝයි මේ භික්කවේ විපත්තියෝ. මහණි මට පේනවා මේ ශාසනය කටයුතු කරන උපාසක උපාසිකාවන් නැත යෝගි යෝගිනියන් නැත්නම් භික්ෂු භික්ෂුණීන් කියන මේ හතර වර්ගෙට විපත්ති හතර තුනක් තියෙනවා. ඒ විපත්ති තුන දන්නේ නැතුව ඒ අත්ත මොන ප්‍රාර්ථනා නැතුව මොනතරම් මානසික කටයුතු කරත් ඒ නියංගඟටින් කැපුවාගේ වැඩක්. ඒ නිසා සර්වචනanse බලාගෙන ඒ දිහාට හැරිලා මේ ශාසනය කටයුතු කරන උපාසක උපාසිකාවක් වේවා භික්ෂු භික්ෂුණියක් වේවා ඒ විදිහට මේ වටින හොඳ දෙයක් කරන්න කියලා අමාරු වැටෙනවා නම් ඒකේ වගකීමක් තියෙනවා සරුවච්චන් වහන්සේට. ඒ අත්තන්න දැනුවත් කරන්න මේ මේ කරුණු දන්නේ නැතුව මේ ගමනේ යන්න අමාරුයි. මේකේ තියෙනවා දුෂ්කරතැන්. මේකේ තියෙනවා බොරු වලවල්. මේකේ තියෙනවා කටුකෝල්. අන්නේ කටුකෝල් ස්ථාන දන්නේ නැතුව ගියොත් රෑ වැටිච්චටි දවල් වලට ඉඳ තියෙනවා. යනු බලනකොට මේ විපත්ති තුන දාන සීල භාවනා කරන ගියෙකුට වඩා සීල සමාධි ප්‍රඥා වශයෙන් සදී පැහැදී කටයුතු කරන අතර දැනගන්න ඕනේ ඒ විපatti තුන සීල විපatti, චිත්ත විපatti, ධිට්ඨි විපatti. ඒකම තමයි ඔය සීල සමාධි ප්‍රඥා කියලා අපි වෙන ශික්ෂා පැත්තෙන් කතා කරනකොට මේ තුනම තමයි කතා කරන්නේ. ඒ නිසා අපි මෙතන මේ කියන සීල විපත්තිය සීල ශික්ෂාවක් වශයෙන් දක්වනකොට සීල කියන පදේ මේ විශේෂණ පද දෙකකට යෙදෙනවා විපත්ති පදයට සහ ශික්ෂා කියන පදයට. ඒ වගේම සමාධි ශික්ෂාව නොපුට නොපිටට හිටියොත් අරියාදෝට හිටියොත් නూరుට හිටියොත් ඒකට සමාධි විපත්ති කියන්නේ චිත්ත විපත්ති කියලා කියන්නේ. ඒ චිත්ත භාවනා කියලත් ඒකට කියනවා සමාධි භාවනාවට ජීව සර්වචනාංශේ මේ වගේ තැන්වලදී තමන් වහන්සේගේ සරුඤ්ඤතා ඥානය ගැළපෙන විදියට අදාළ ගැළපෙන වචනේ පාවිච්චි කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට චිත්ත භාවනා සමාධි භාවනා කියන ප්‍රශ්නේ නැත්නම් චිත්ත විපatti සමාධි විපatti කියන වචන පටලැවෙනවා නම් ඒක මුලින් ඉඳලම සූද්ධ කරගෙන යන්න ඕනේ මේ සූත්‍රවලියට සූත්‍ර දේශනා වලියට අවුම්කම් දෙනකොට විපatti වශයෙන් කතා කරනකොට සමාධියේ විපත්තියට තමයි චිත්ත විපatti කියලා කියන්නේ මේ සමාධිය වඩන භාවනාවක් ගැන කතා කරනකොට කියලා සමාධි භාවනා කියලාත් කියනවා චිත්ත භාවනා කියලාත් කියනවා ඒ වගේම තමයි ප්‍රඥාව ගැන සීල සමාධි ප්‍රඥාව ගැන කතා කරනකොට විපත්ති පැත්තෙන් කියනකොට ප්‍රඥා කියන වචනය දිට්ඨි වශයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. දිට්ඨි විපත්ති. ඒ නිසා සීල විපත්ති, චිත්ත විපත්ති, දිට්ඨි විපත්ති කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥාවන්ගේ නුහුරට ගත්ත පැතිය. වමතින් අල්ලන්න ගියොත් ওই ටික තමයි වෙන්නේ. ඒ නිසා අල්ලන්න අල්ලනවා නම් දෝතිම්ම. එම් බැරනම් පැත්තක තියලා නිකන් ඉන්න. මොකද පැත්තක තියලා නිකන් ඉන්න පුළුවන් අපිට බෞද්ධ වශයෙන් දාන සීල භාවනා කියලා දාන සීල කරගෙන සාමාන්‍ය මට්ටමකින් ඉන්න පුළුවන්. නමුත් අපි එයින් එහාට ගිහිල්ලා මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවකට මුළු දීලා ඉන්නකොට එහෙම නැත්නම් පැවිද්දකට අරණ්‍යගත වීමකට සම්බන්ධ වෙනකොට අපි ඊට වඩා මේ සංසාරේ බය ටිකක් වැඩිපුර තේරුම් අරගෙනයි තියෙන්නේ. අනික් සාමාන්‍ය බෞද්ධයන්ට වඩා සංසාරයෙන් ගැලවීම අපි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. අනේ මේ ඉස්සරහින් තියාගත්තට පස්සේ ඒ සාමාන්‍ය බෞද්ධයා තුළ තියෙන දාන සීල භාවනා ගැන තැකීමක් කරන බෞද්ධයා තුළ තියෙන සීලයේ පිළිබඳ සැලකිල්ලට වැඩිය වැඩ සැලකිල්ලක් මෙතෙන් අවශ්‍යයි. අනේ ඒ මට්ටමට නැතුව අපි එදිනදා ජීවිතය ගත කරන සීලය මේ මෙතෙන්ට එනකොට විපත්ති කර වෙන්න ඉඩ තියෙනවා. ඒක හරියට දිගපල්ල ඇතුව සීලය ගැන නොදැන සමාධි ප්‍රඥා ගැන විතරක් හිතලා කටයුතු කරමු. ඒ නිසා අපි එදිනදා ජීවිතයේ තිබුණු සීලය මෙතෙන්ට එනකොට අලුත් කර ගැනීමක් කරමු. මේ අලුත් කර ගැනීමට සරුවච්චන් වහන්සේ මේ මාතෘකාව යටතේදීම කියනවා සීලය නිටතරම අදි සීලයක් වඩපත් කරගන්නේ කියලා. ඒ නිසා අපිට යම් ප්‍රමාණික හික්මීමක් ඕනේ. අපිට යම් ප්‍රමාණික සදාචාරයක් ඕනේ. අපිට යම් ප්‍රමාණික මේ ශිෂ්ටාචාරයක් ඕනේ. සංස්කෘතියක් ඕනේ. සීතල ගතියක් ඕනේ. ඒක සාමාන්‍ය ජීවිතේ ජීවත් කරවන්නත් අමුදරුවන් වශයෙන් ජීවත් වෙනවා දරුවන් ඉදිරි පිට සිල්වන්ත වීමටත් ශිෂ්‍යයන් ඉදිරි පිට ගුරුවරයන්ට සිල්වන්ත වීමටත් බෞද්ධයන් ඉදිරි පිට භික්ෂුවට සිල්වන්ත වීමටත් සීලයක් අවශ්‍යයි. ඊට එහා ගිය යමක් මෙතන කියවෙනවා. තමන් පූර්ණ කාලීන භාවනා කරනකොට යෝගාවචරයක් වෙනකොට ඒ සීල පිළිබඳව වර්ණ කීමක් අලුත් වීමක් අවශ්‍ය නිසා ඒ සීල හැම වෙලාවෙම අදි සීල ශික්ෂාවකට තුඩු දෙන විදිහට කියන්නේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ තියෙන සීලය හොඳ නම් අපි මෙතන වඩා හොඳ සීලයකට හැම වෙලාවෙම සැදී පැහැදී සිට ගන්නවා ඒක සාමාන්‍යයෙන් කියන්නේ අපි මේ බරපතල වැඩක් කරන්න හදන වෙලාවේදී හිත අලුත් කර ගන්නවායි කියන. ඒකට අපිට පුරුදු පළපුරුදු සීලය මදි. ඒ නිසා අපි ඒලාට හිත අලුත් කරගෙන සීලය හොඳට පන්නරේ තියා ගන්නවා. ඒ එවැනි පන්නරයක් නැතුව ඒකේ අඩුපාඩුකම් තියෙද්දී ඒ ඊට වැඩිය බරපතල වැඩකට ගියොත් ශීලයෙන් නොතකා හැරීම නිසා නොසලකා හැරීම නිසා විපත්තිකර தත්වකට එන්න ඉඩ තිබේ. අන්නේ විපත්තිකර தත්වේ පුංචි කරලා සලකන්න යන්න එපා. සලකලා සාසනයටත් ඇවිල්ලා සාසනයේ අමාරුකම් වලට වැටෙන කට්ටියගේ ගැලවුම සඳහායි සරුවචනසේ දේශනා කරන්නේ භික්ෂුවක් වෙච්චාම භික්ෂුව කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූත් සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන උත් කියන සූත්‍රාන්ත අර්ථකථනයයි. ඉතින් මේ භික්ෂුවක් වෙන්න පුළුවන් උපාසකෙක් උපාසිකාවක් භික්ෂුණියක් භික්ෂුවක් හතර නඩේම සංසාරට බයයි. සංසාරෙන් ගැලවෙන්න කටයුතු කරනවා. අන්න එහෙම කෙනෙක් මේ විපත්ති තුන දැනගන්න ඕන. තමන් ශීල විපත්ති කියන්නේ මොකද්ද? චිත්ත විපත්ති කියන්නේ මොකද්ද? දිඨි විපත්ති කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි අද දේශනාවදී ආරම්භයක් විදියට ඉස්සරහින් තියාගන්න යන්නේ මේ සීල විපatti කියන එක කොහොමද භාවනා කරන යෝගාවචරයෙකුට බලපාන්නේ කියලා. ඉතින් ඉස්සල්ලාම තුනක් මෙතන විපatti තියෙනවායි කියලා. සර්වචනාංශයක සීල විපatti, ditthi විපatti, චිත්ත විපatti කියලා තුනකට නම් කරලා පෙන්නනවා. ඒකට උද්දේශ වාරය කියලා කියනවා. පාටුන පොතක පාටුන ලියනවා වගේ. ඊළඟට නිද්දේශ වාරයක් සර්වචන සඳහන් කරනවා මේ සන්දර්භයේ යටතේ මේ ගත්ත මාතෘකාව යටතේ මේ සීල විපatti කියලා මම අදහස් කරේ මොකද්ද? ඒකට කියනවා නිද්දේශවාදී කියලා. අර කියපු මාතෘකාව ටිකක් විස්තර සහිතව කියනවා. ඒ නිද්දේශවාදයේදී බුදුජානනාංශයේ මේ සූත්‍රයේ පසුබිමට සාපේක්ෂව මොකද්ද සීල විපatti කියන එක අදහස් කරන්න කියන එක නම් කරනවා. එනිසා ඉස්සලා අපි දන්නේ අපි මේ යන්න හදන මාතෘකාවේ නැත්නම් අනු මාතෘකාවේ නම තමයි සීල විපත්තිය. ආයේකේ යටත එන දේවල් තමයි පාණාතිපාතා පාණාතිපාතය එහෙම නැත්නම් සතුන් මෙරීම කටයුතු සිද්ධ වෙනවනම් බණ භාවනා කරන කෙනෙක් අතින් අයිති ඒකට අපි කියනවා එයා සීල විපත්තියකට වැටලා තියෙන්නේ ඒ தત્ත්වයේ දිගින් දිගටම තියෙද්දී එයාට මේ සමාධි නැත්නම් චිත්ත භාවනාවක් ප්‍රඥා භාවනාවක් කරන්න බෑ මේ මිනිස්සයා අලුගෝසුවේ ගහලෙක් සතුන් මරන්නේ. ඉතින් ඒ නිසා යා දැනගන්න ඕනේ මම සතුන් මරන්නේ නැහැ විතරක් නෙවෙයි මරුන් මරන්නේ නැතිවීමේ ශික්ෂාවට එළඹිලා ඒක පණ වගේ රකින්න ඕනේ. මරන්නෙත් නැහැ, මරවන්නෙත් නැහැ, මර වූ දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ. ඒක නිසා අපි මම සතෙක් මරන්නේ කිව්වට යම් හේතුවකින් ඉංගියකින් සතෙක් මරණ දෙයකට උඩගිඩි දෙනවනම් දවවාදාර කරනවනම් අපිට ඒ කරන ප්‍රමාණයට ඒකේ කොටහක් හම්බ වෙනවා. ඒ වගේම කවුරු හරි සතෙක් මරවපු දෙයකින් මම යැපෙනවනම් දැන දැන දැක දැක ඒකටත් ආධාර ඒ සම්මාදන් වෙච්ච ප්‍රමාණයට අපාගාමී වෙන අකුසල සිද්ධ වෙනවා. ඒ නිසා සතු මරීමෙන් මම මේ සතු මරීම සීල විපත්‍යයට හේතු වෙනවා. ඒක නිකන් අපි මම කැත්තක් පොල්ලක් අරන් ගිහලා සතෙක් කරා දාලා බෙල්ල කපන එක විතරක් නෙවෙයි. මතු වග වෙන්න ඕනේ මම මරවන්නෙත් නෑ මම මැරෙව් දෙයින් ජීවත් වෙන්නෙත් නෑ කියලා. ඉතින් ඒක කියනවා සත්ව ඝාතනය සම්බන්ධ ආජීවය කියලා. ආජීවය කියලා කියන්නේ සතුන් මැරෙව් දෙයින් ජීවත් වෙන්නේ අපේ කංගවල වල තියෙනවා මම මුහු වෙන්නවත් දෙන්නේ අපරාධ සල්ලි අපේ දරුවන්ට කියලා සමහර අම්මලා තාත්තලා ඒ අපරාධ සල්ලි වලින් දරුවන්ට බඩ පෝෂණය කරන්නේ. අපි දරුවන්ට මුහු වෙන්න තියන්නේ නැහැ මෙව්වා. මොකද අපාගත වෙනවායි කියන්නේ. අනේ මේ වගේ යෝගාවචරය දැනගන්න ඕනේ මම මරන්නෙත් නැහැ, මරවන්නෙත් නැහැ, මැරෙව් දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ. ඉතින් මේක මේ ජීවිතෙම වගේ වෙන දෙයක්. ඒකට අපවත්ති ලොකු සංසි කිව්වේ <clears throat> යම් කෙනෙක් මරන්නෙත් නැති වෙන්නත්, මරවන්නෙත් නැති වෙන්නත්, මැරෙව් දෙයින් ජීවත් වෙන්නෙත් නැති වෙන්නත් පොරොන්දු වෙනවනේ එයා නිවන් දක්නා සීලයක් රකින්න කියලා. ඒ ගත කරන සීලයට අනුරූපව ගත කරන හැම චිත්තක්ෂණයකම අර පුදුමාකාර පිංග්‍රසීමක් වෙනවා මොකද ප්‍රතිපත්තියක් වශයෙන් විරමණ සීලයක සමාදන් වෙලා ඒක අරසා කරගන්න උත්සාහ කරනවා ඒකට කියනවා සීල ආරක්ෂාව කියන සත්ව ඝාතන පිළිබඳ සීල ආරක්ෂා ඒ වාගේම අදින්නාදායි හෝති නොදුන් දෙයක් ගන්නාසුළු වෙනවා තමන්ට වෙත පැමිණිලා නොදුන් දෙයක් ගන්නවා ඉතින් අදින්නා දාණය කරන්නෙත් නැහැ. ඒක කවුරුත් ලව කරවන්නෙත් නැහැ. බාලුන් ලව කොසට පාවන්න වගේ. ඒගොම හොරකම් කරපු දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ. ඉතින් මේ නිසා ਸਰවචනහන්සේ මේ අදින්නා දාන ශික්ෂාවට දීපු සුවිශේෂී ශලකිලක් වෙන්න ඇති මේ පිඬුසිඟා වැඩලා ජීවත් වෙන එක. කවුරු හරි දෙන දෙයක් පාත්‍රයට වැටිච්ච දෙයක් පිඬ පාතයක් අරගෙන ජීවත් වෙනවා. ඒ වගේම කවුරුහට පූජා කරපු සිවුරක් ඇඳගෙන ජීවත් වෙනවා. කවුරු හරි හදලා දුන්න සීනාසනයක් අරගෙන ජීවත් වෙනවා. නැත්නම් ගලක් කර ජීවත් වෙනවා. නැත්නම් ගහක් කර ජීවත් වෙනවා. ගස් බින්නක ජීවත් වෙනවා. එතකොට නුදුන් දෙයක් ගැනීමේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් ඒ ඒ දේ උත්කෘෂ්ඨම දේ කියලා අපි හිතනවා නම් භික්ෂුවකගේ තියෙන මේ සිව්පතේ පිළිබඳව පිරිසුදුකම විවිතුරුකම ඒක ගිහියත්තු බොහොම ආශාවෙන් බලාපොරොත්තු වෙන උත්කෘෂ්ඨ තත්ත්වයක්. එයාටත් හරි අමාරුයි. එහෙම අනුන් දෙන බතක් කාලා ජීවත් වෙන. මොකද ගිහියන්ට බත් දෙන්න එහෙම කවුරක්වත් සැදී පැහැදී නැහැ. ගිහියන්ට මේ අතු බැඳ ගනින් කියලා දෙන්න එහෙම කවුරක්වත් අපිට නැහැ. අපිට මේ සීනාසනේ උඹ හිටපන් කියලා දෙන්න කවුරක්වත් නැහැ. ඉතින් අපිට ඒව හම්බ කරන්න ඕන. ඒ හම්බ කරන හැම වෙලාවෙදීම එයා ඒ හම්බ කිරීම සඳහා ඒ නොදුන් දේ ගැනීමේ කටයුතු කරන්න ගියොත් මේ ජීවිතේ සමාලලට හොඳ ලස්සන කෑම කාලා හොඳ ලස්සනට ඇඳගෙන හොඳ සීනාසන ජීවත් වුණත් එකතු වෙන්නා වූ විපත්ති කර තත්වේ නිසා ඒ කාපු කඩට ලෝදිය වැක්කෙන ඉඩ තියෙනවා ඒ ලස්සනට අදපු ඇඳට රත්තර රත් වෙච්ච යකඩ තහඩු වදින්න ඉඩ තියෙනවා ඒ ඉන්න නිවාසයේ වෙනුවට අපාගත වෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒ නිසා විපත්ති කර తত্ত্বය කරන කලට පව් මීරිය මීසේ විඳින කලට වේ දුක් දැඩි වේ ගිනිසේ කියලා පෙන්නලා දෙන එක බුදුරජාණන්සේකේ තියෙන අකරුණාවන්තකමක්වත් අපායට බය කිරිලක්වත් නෙවෙයි බුදුරජාණන්සේකේ විශේෂ ලැජියාවක් ඇති යෝගාවචරින්ඩයි මේ කතා කරන්නේ. බුදුරජාණන්සේ සරණ ගියේ නැති කට්ටියට ඕක ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒක නිසා බෞද්ධයයි කිව්වට පස්සේ ඒ වගේම යෝ භාවනාවට පෙළඹුණාට පස්සේ ඉතින් පරිශ්‍රමෙන් තමයි කටයුතු කරන්නේ මොනවා හරි තමන් වෙත ලැබෙනකොට ඒක ධාර්මික උපෙන් ලද දෙයක්ද කියලා අපි වෙනදා හොරකම් කරන්නේ කාටවත් පෙනේ කියලා හැංගිලා. නමුත් භාවනාවට ගියාට පස්සේ තමන් වෙත පූජා කරන දේ අහලයි බාරගන්නේ මේ උපයව්වේ ධාර්මික ක්‍රමයකටද කියලා. මොකද ඒ දේ වුණත් අධාර්මික උපයලතියෙදී අනුග්‍රහ කරන්න ගියොත් ආජීවයට බලපාන ඒ වගේම කාමීත්‍යාචාරය කාමීත්‍යාචාරය කියලා කියන්නේ උපරිමයෙන් කියනවනේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව කරන දිය කිසිං හමාර කළ යුතු ග්‍රාම්‍ය ධර්මයි මෛතුන සේවනයේ කියලා ඒක අපි සඳහන් කරනවා. නමුත් ඒක නැත්නම් ඒක මේ ලෝකයේ තියෙන පැරණිම විනෝදාංශය. ඒක ඒක සාමාන්‍යයෙන් මෛතුන සේවනය පරදවටා ගැනීම විවාහයත් හා සම්බන්ධ දෙයක්. ඒ නිසා තීරසනුන්ට මෛතුන සේවනයක් නැහැ. ඒ වගේම රජ්ජුරුවන්ට මෛතුන සේවනයක් නැහැ. රජ්ජුරුවන්ට රටේ ඉන කොයි ගෑනු කෙනෙක් ගන්න පුළුවන්. මේ හුදී ජනතාවට තමයි ඔය තියෙන කාමීත්‍යාචාර ශික්ෂාපදේ. ඒ හුදී ජනතාව ඒක ඉක්මවපු ගමන් රජුන්ගෙන් රාජදඬුවම් ලැබෙනවා. ඒ වගේම මේ මිනිස්යාට සැකයක් පහළ වෙනවා. මේ අහිමි සැපක් විඳින්නේ අකප සැපක් විඳින්නේ ඒක නිසා මට කවදා හරි ඊට සාපේක්ෂව මේකට විපත්ති ගෙවන්න සිද්ධ වෙනවා වර්තමාන වශයෙන් උත් ඇත්තටම තියෙනවා අනාගතේ සිද්ධ වෙනවා නමුත් භාවනා කරන්නන් අතර ඔය දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව කළ යුතු දිය කිසිං හමාර කළ යුතු ග්‍රාම්‍ය ධර්මයට යන්න ඉස්සර වෙලා ඒකට අරසාවට දාපු දියාගලක් වාගේ කොටු තාප්පයක් වගේ තමයි මේ රූප බැලීමේ ආසාව අසීමිතව කරන්න ගියොත් ඒකත් වෙනවා කාමීත්‍යචාරයට. ශබ්ද ඇහිීමේ ආසාව අසීමිතව කරන්න ගියාමත් ඔය හා සමාන හානියක් සිද්ධ වෙනවා. මේ ගඳ සුවඳ පිටිපස්සේ එලවන්න ගිහිල්ලා අසීමිතව සංවේදී වෙන්න ගත්තොත් ඔය කාමීත්‍යචාරයේම හේවණල්ලක් තමයි. රස තෘෂ්ණාව මේ දිව පිනවීමට තියෙන ආසාව ඒකත් කාමීත්‍යචාරය තමයි. ඒ වගේම තමයි මේ ඇඳ කුට්ටු කොට්ට මෙට්ට යාන වාහන සුඛභෝග උපභෝග පරිභෝග වස්තු වලට තියෙන ආශාව ඒකේ සීමාව පැනපු ගම අර කියන කාමීත්‍යචාට වැටෙනවා ඒක නිසා භාවනා මධ්‍යස්ථාන වලට ගියාම තමන් පාවිච්චි කරන්නේ මධ්‍යස්ථානයේ විසින් ඉදිරිපත් කරන සුඛභෝග උපකරණ පමණයි මට ආරව සැප නැහැ මේ සැප නැහැ කියලා යන්න එපා චක්කුන්න බය නම් සෝහනි ගෙවල් හදන්න එපා. එහෙමනම් මෙහි එන්න එපා. මෙහි තියෙන්නේ මෙච්චරයි. ඉතින් ඒකට හැඩ ගැහිම අපි ගන්නවා මෙතනදී සීල ශික්ෂාවක් විදියට. ඒකට හැඩ ගැහෙන්න බැරිකම සීල විපත්‍ය. මොකද මට විතරයි බැරි අනික කරිට පුළුවන්. ආනේ විදියට තමයි ඒකෙදී ඊතර දොරේ තියෙන යම් සැප ප්‍රමාණයක් සුඛෝභෝගී අවස්ථාවල් පාව දෙන්න වෙනවා. ඉතින් ඒක මේ සීල සම්පත්‍ය සම්පත්‍ය විදියට ගන්නවා. ඒකම නොවි අපි මේ ලස්සන රූප බලන්න බැරි කම නිසා, ශබ්ද අහන්න බැරි කම නිසා, ගන්ධ රස පහස ලබා ගන්න බැරි නිසා භාවනා මධ්‍යස්ථානයකටවත් එන්න නොහිතන ජනතාව ගැන පොඩ්ඩක් හිතන්න. කී දහහක් ඉන්නවද? ඒ භාවනා මධ්‍යස්ථානට යන්නේ පිස්සෝ මේ ගෙවල් වල ඉඳගෙන රැයට කාලා පුතියන 32 තියාගෙන ගිහිල්ලා මේ මොනවට දුක් විඳිනවද කියලා චෝදනා කරන පිරිස කොහොමද 98ට වැඩිය වැඩි. මට 90ට වැඩිය වැඩි. ඒතියෙදි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා කටයුතු කරන කෙනාත් තවදුරටත් තවත් හික්මවන්න තවත් විපත් වලින් බය කරන්න සර්වචනාංශ කියනවා අසාධාරණයි. තමන්ගිම වුණාවේ මේ වගේ ප්‍රතිපදාට ආපු කෙනාට ඕනට වැඩි නීති පටවන්න ගියොත් ඒක වඳින්න ගිය දේවල් ඉහි කඩවැටෙනවා වගේ වෙනවා. ඒ නිසා සර්වචනාංශ මේ පෙන්වලා තියෙන බොහොම මධ්‍යස්ථ කාරණාවක් දැනගෙන මේ මල පැන්නුවොත් සමන් කරගෙන යන ඔය සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා ඉන්නේ නැහැ. ඒ නිසා මේකෙදී මේ මධ්‍යස්ථ ප්‍රමාණයට කාමීත්‍යාචාරයෙන් වෙන් වෙන්න ඕනේ. ඒ වගේම මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප කියන බොරු, කේලම්, හිස් වචන, පරුස වචන. මේ හතරෙන් වෙන්ව වාසය කරනවා කියන එක දැන් ඔය අපි ඔය කලින් කියපු තුනක් කියනකොට ඇඟ ටික හිරි වැටෙනවා. නමුත් මුග දෙනෙක් සීලේ කඩාගන්නේ වචනේ. භාවනා මධ්‍යස්ථානවල උඟ දෙනෙක් සීල කඩාගන්නේ වචනෙන්. ඒ නිසා එක වචනයක් කතා කරන්න උනොත් සීල කරුණා කියලා හිතාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා යම් වෙලාවක අපිට පුළුවන් වුණොත් දවසක් සම්පූර්ණ කරන වචනයක්වත් කතා නොකර Tamanට මැරිලා උපදින්න ඕනේ ඒ දවසේම තේරෙයි කොච්චර සාන්තියක් හිතට තියනවද කියලා. ඒ සත්පුරුෂයාට අසත්පුරුෂයාට ඒ වචනේ කතා කරගන්න නැතිකම නිසා කොච්චර කණ්ඩ දුන්නත් කොච්චර බොණ්ඩ දුන්නත් මොන සීල රැක්කත් කොට දාපු මාළියෝ කයේ ගහි ගහි තමයි ඉන්නේ කවුරු හරි Taman දිහා බලනකන් hinaට බලන්නේ කවුරු හරි හම්බන්ත කරගෙන වචනයක් කතා කරන්න යනවා අර මුල්ලේ මේ මුල්ලේ කුතු කුතු ගන්න ඉතින් එතකොට කාට හරි හිතන්න පුළුවන් නම් යෝගාවචරේකට හිතන්න පුළුවන් නම් මේ කතා කරන දේ මේ ධාර්මිකතාවකින් නැතුව වෙන සාමාන්‍ය වල්පල නම් ඒකයි සතුන් මැරීමෙන් හම්බ වෙන විපත්‍යය දෙකම එකයි කියලා ඔන්න එතකොට නම් තේරෙයි වචනයක් කතා කරනවා කියලා කියන්නේ මොන තරම් අකුසල කර්මයක්ද කියලා. එيشා මතක තියානින්න මේ කියන බොරු කේලම් හිස් වචන පරස වචන කර්මපත බවටපත් වෙනවා හරියටම සතෙක් මැරුවා වගේ. හරියටම හොරකමක් කරා වගේ. හරියටම කාමීත්‍යාචාරයක් වගේ. ඒ වුණාට මේ කටේ වචන තොලේ ගෑවිලා නෙවෙයි පිට වෙන්නේ. දවසට පිට වෙන වචන ගණන් තුසින් ගණනින් ග්‍රොස් ගණනින් ගණන් කරන්න බෑ. ඒකෙල්ල කියන භාවනා කරපම හරියන්නේ නැහැ කියලා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ වචන කතා නොකිරීම සිල්පදයක්ද? ඒක භාවනාවට බලපානවද නැද්ද? ඉතින් ඒක අපිට තීන්දුව කරන්න තරම් ඥාන ශක්තියක් අපිට නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ වචනෙන් වචනේ කියලා තියෙනවා. මේ මුසාවාදා පිසුනා වාචා පරසා වාචා සම්පප්පලාව කියන මේ හතරෙන් බේරෙන්න මේ ගිහි ගෙදර ඉඳද්දී නම් මොනම තාලෙන්වත් බෑ. මොනම තාලෙන්වත් බෑ. මොකද අපි ලෝකේ තියෙන හොඳම රේඩියෝ එක ගෙදර ගෙනත් තියානේ Taman කතා නොකරුවොත් ඒක Tamanට කතා කරනවා. ටෙලිවිෂන් වල ඉන්න කට්ටිය ලස්සනට ඇඳ පළඳගෙන කට උල් කර කර උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට මේ අවශ්‍යනවා. අපේ ගෙදර ඉන්න ඇත්තන්ට ඇයින්ද නිකන් දැක්කට පස්සේ කොහොද යන්නේ? ඇයි හොඳයි නොතිබුණොත් ඒගොල්ලෝ කියන්නේ තරහ වෙලයි කියලා. ඇයි හොඳයි තියෙනවා. මේකේ ලබන කිසිම ලාභයක් නැහැ. සුද්ධ විපත්‍ය සිටින සුද්ධ පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් කෙවල් දොරවල් ඉඳදී අපි ඒව එච්චරම එලවන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇයි හොඳයි යතිවන ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න ආවට පස්සේ අරකේ ඇබ්බැහිය කොච්චරද කියනවනම් මේකේ කොච්චර බරසාර කරලා කිව්වත් උත්සාහ කරන්නේ කොහෙන් හරි කුතු කුතු ගාලා දෙන්න තුන්දෙනා කතා කර කර. ඒක නිසා හොඳට මතක තියාගන්න මම මේ බුරුමේ ඉඳදී ඒ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට විස්තර කරා මේකේ මේ හත්වෙනි එක තියෙන සම්පප්පලාප කියලා එකක් නෑ හිස් වචන කතා කරනවා. ඒක සම කරන්න ගියව පළවෙනි ශික්ෂාපදයට අදින්න ප්‍රාණඝාතයට සමානයි. හිස් වචන කතා කිරීමත් අපාගාමී අකුසල කර්මයක් හරියටම සතෙක් මරුවා වගේ. ඉතින් ඒකෝට අපි දවසට සත්ව ඝාතන අකුසලයට සම්බන්ධ කොච්චරක් කරනවා. මේකම තමයි කව පත්‍ර බලන එකත්. මේකම තමයි කව නියකතා කියවන එකත්. මේකම තමයි කව රේඩියෝ අහන එකත්. මේකම තමයි කව ටෙලිවිෂන් බලන එකත්. එනිසා අපි ගෙදරක ඉඳ ගියාම අපි මේ කරන මේ සාමාන්‍ය පුරවැසි භාවයේ රැක ගන්න කරන වැඩ වලින් විපත්ති කොච්චර සිද්ධ වෙනවද කියලා ලියන්න අපායේ පොත මදි. පිම්පොත් හදාගෙන අපි කොටට තියන බුතියනවා. නමුත් දන්නේ නැතිකම නිසා අනන්ත අප්‍රමාණ අකුසල රැස් වෙනවා. ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. අර කාම මිත්‍යාචාරය කරනකොට ඒකේ ආස්වාදයක් තියෙනවානේ. මේකේ හැමෙකුත් නැතුව විඳවන්නේ. හැමෙකුත් නැතුව විඳවන්නේ. ඉතින් ඊයනෝ බලනකොට බණ භාවනා කරන ඒකටම සතිය පැහැදිලි කටයුතු කරන එක නා කොච්චරක් ප්‍රතිසත කරගැනීමක් කරන්න ඕනේද? ඒ සම්පප්පලාපෙන් බේරෙන්න. එයා කොච්චර පරිසද කරත් අල්ලපු ඇඳේ ඉන්න මනුස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් කටකමරියාවක් නේද කතා කරනවා නම් මේ මනුස්සයා නොදැනීම ඔය මල්ලට වැටෙනවා. ඉතින් ඒ නිසා පිරිසේ සමගියේ නැතුව පිරිස පරිතද කිරීමකින් තොරව එක්කෙනෙකුට මේක ඇදගෙන යනවා කිව්වහම බොහොම අමාරුයි. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියානින්න මේ විපත්ති පුත්‍රජාන වහන්සේ පෙන්නලා පටන් අරගන්නේ අපි ඉස්සරහට කරන්න යන්නේ බොහෝම බරසාර වැඩක්. බරපතල වැඩක්. ඒ වැඩේ සාර්ථක වෙන්න කල යුතු දේවල් නෙවෙයි වැදගත් වෙන්නේ කල යුතු යුතුයකම් නෙවෙයි වැදගත් වෙන්නේ නොකල යුතු අයුතුයකම් නොකල යුතු නොපනත්කම් නොකල යුතු ඡණ්ඩ බයිස දේවල් ඉතින් මේක කල යුතු දේවල් කර කිරීම කියන එක අපිට අම්මට තාත්තට යුතුයකම් ඉෂ්ට කරනවා ගුරුවරට යුතුයකම් ඉෂ්ට කරනවා රට යුතුයකම් ඉෂ්ට කරනවා වගකීම් ගොඩක් කියන්න පුළුවන් ඒක කියත හැකියි දරුවෙකුට මල්ලෙකුට කියත හැකියි. නමුත් නොකල යුතු නොපනත්කම් නොකර සිටීම කාට කිව්වත් අරියාදුර තමයි හිතේ. කාට කිව්වත් අරියාදුර නිසා බුදුරජාන් වහන්සේ අනිකුත් ඇත්ත වගේ එවුවා මේ විධාන එහෙම නැත්නම් පනත් විදියට නෙවෙයි උන්වහන්සේ දේශනා කරන්නේ අනපනත් විදියට නෙවෙයි අනක් නැති පනත් විදියට. පැනවීමක් කරනවා අණහිරීමකින් තොරව. ඔන්න ඔතනයි සදාචාරය කියන්නේ. බෞද්ධ සදාචාරය දින ඔන්න ඔතන. බෞද්ධ සංස්කෘතිය කියන්නේ ඕකට. බෞද්ධ හැදියා කියන්නේ ඕකට. බෞද්ධ මාත්මගති කියන්නේ ඕකට. තමන් බුදුහාමුදුරුවෝ පණවකදී පුළුවන් තරම් අරසා කරාට කාගවත් අපේක්ෂා කරන්නත් එපා කාටවත් ඇඟිල්ලෙන් ඇල්ල කියන්න යන්නත් එපා එයාට ඕන නම් එයා හොයාගෙන අරස වෙච්චවයි තමන් කරන්න ගිය ගමන් අර ගෙවල් දොරවල් තියෙන අය හොඳයිත් නැති වෙලා මේ සීලය නිසා අම්මතර ආචාර ධර්ම ප්‍රශ්න ඇති කරගන්න. සමාජ ප්‍රශ්න ඇති කරන මේකට කියනවා සදාචාරවාදී කියලා. මේ සදාචාරවාදී සහ මූලධර්මවාදී දෙකම එකයි. මේ සදාචාරවාදයෙන් තමයි ලෝකෙට යුද්ධ දෙකක් ආවේ. ඔය මූලධර්මවාදයෙන් තමයි ලෝකෙට යුද්ධ දෙකක් ආවේ. ඒ කතා කරන කට්ටිය බොහෝම සදාචාරවාදී. සදාචාරය නැති කට්ටිය මරුවට ප්‍රශ්නයක් නැහැ කියන මට්ටමට මේගොල්ලෝ සදාචාරයේම ආපිට කපාගෙන තමන්ගේ අධිකාරී ශක්තිය හදාගෙන දුවන ලෝකයක් තියෙනවා. රාජ්‍ය නායකෝ සියලුම දෙනා උච්චරයි. ලෝකේ ඉන්න ඔක්කොම රාජ්‍ය නායකෝ තර තමයි ඉන්නේ. ඒ නිසා රාජ්‍ය නායකයන්ට නිවන් දකින්න බොහොම අමාරුයි. අමාරුයි. මොකද මේක පැටවිල්ලන්නේ නායකත්වයේ එනිසා කොත්තනරි අයියා වෙන්න ගියොත් කොත්තනරි අක්කා වෙන්න ගියොත් ඉතින් නිවන බාධායි කියලා හිතාගන්න. අපිට ඕනලා තියෙන්නේ භාවනා කරන්න ගියත් අයියා වෙන්න හදනවානේ. ඒත් අක්කා වෙන්න හදනවා. ඒ කොහේ ගියක් අක්කා වෙනවා. කක්කා නොවීමට නම් මතක තියාගන්න මේ අපිට තියෙන්නේ අරසා වෙලා මේක රැකගෙන ඉන්න එකයි. ඒ නිසා කායික දුස්චරිත නෙවෙයි මෙතන කෙනෙකුට තර බල වගකීමක් කෙනෙක් කරන ඕන කෙනෙක් දන්නවා සතෙක් මැරුවොත් අපාගාමී වෙනවයි කියලා. හොරකම කිරුවොත් අපාගාමී වෙනවයි කියලා ඒක ඔළුවට පොල්ලෙන් ගහුවේ තේරෙනවනේ. කාමීත්‍යචාරය කර කර භ්‍රමචර්ය රකින්න බෑ කියලා තේරෙනවනේ. බොරුව කියලා මේ ඉස්සචන පරිසවචන. ඉතින් මේ වගේ සියුම් තැන් වල ඒ කඩ කඩින් කඩ තොළු පිටිමහින් නැතුව අපි කොච්චර අනෙක් පැති වල දැම්මත් මේ සමාධියේ හිටින්න වාජනේ ඇහිදල් වැඩි. ඇහිතෝට ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා. කොච්චර සමාධි කෙරුවත් මේ ඇහිදල් මකන්න නැතුව බෑ. ඒ ඇහිදල් මකන්න ඕනිසයි ਸਰවචනදී ඉස්සල්ලා මේ සීල විපatti පෙන්ලා දෙන්නේ. ඒ විපatti සාමාන්‍ය භාවනා කරන්නේ නැති ඇත්තන්ට කොහොම පැත්තකට පැත්ත කරලා ගෙනල්ලා සුදු අන්දවලා බාපණයක් දාලා වාඩි කරලා අහපල්ලා කියලා කියන්න ඕන කමක් නැහැ. මොකද ඒ කට්ටිය බුදුජානසකන වැඩි එච්චරම අපේක්ෂාවකුත් නැහැ. මේ ජීවිතේ නිවන් දකින්න ඕන කමකුත් නැහැ. ඒ ඇත්තන්ට සීලේ නැති වෙන තරමට තමයි කාම සුඛේ වැඩි වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් මේකට සැදී පැහැදී ඉදිරිපත් කළා ඇලුම් ඇයදුම් කරලා ඇවිල්ලා මේකට සම්බන්ධ වෙනවා නම් ඒක නා දැනගන්න ඕනේ අර එදිනදා ජීවිතයේදී හිත අලුත් වීමක් පරිතද කර ගැනීමක් සමාදන්ව රකින්න ශික්ෂාපදයකින් තමයි අපි බාහන භාවනා නොකරන කෙනයි භාවනා කරන අතර වෙනස දකින්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ආනාපාන සතිය අපි ගත්තයි කියලා කියමු. ආස්වාසේ ප්‍රස්වාසේ දෙක අතර වෙනස දකින්නේ නැත්නම් ඒ මනුස්සයාට ආනාපානසික ඉදිරියට යන්න බෑ. මම ආනාපානේ කරනවා මට ආනාපානේ ඉන්න පුළුවන් මෙච්චර වෙලා ඉන්න පුළුවන් කිව්වට අපි කවිලාකාරය ඇහුවොත් මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දැක්කන්න පුළුවන්ද කියලා. ඒකේ උඟ දෙනෙක් කියනවා එහෙම දෙයක් හිතලත් නැහැ දන්නෙත් නැහැ කියලා. ඒ වගේ තමයි මම සීල් රකින්නවා. ඒ සීල් රකින්න නැති එකනත් එක්ක මෙන්න මේකයි මගේ තියෙන සුවිශේෂත්වය කියලා කාට හරි තේරෙන්නේ නැත්නම් ඒ මනසා සිල් රකින්නවා කියන නම ගාගත්තට ඒ සංඥාව ගන්න හැදුවට අර මේ දෙකේ වෙනස තේරෙන්නේ නැහැ. ඒ නිසා දුසිල්ලතුන් අතර සිල්පත් සිල්පත රකීම විසම ලෝකයේ සමහිත පැවැත්වීමක් කියලා කියනවා. ඒ විසම ලෝකයේ සමහිත පවත්තන මේ සිල්වතා හෝ සිල්වතිය තව කාටවත් එකෙන් හිත්‍රිද වීමක් ඉඟි කිරීමක් කරන්නේ නැතුව ආරසා කරන්නේ නැතුව ඊටයින් තියෙන සමාධි ශික්ෂාවට නැත්තම් චිත්ත භාවනාවට යන්න බෑ. ඒ නිසා මේ සීලයෙන්ම බලා ගන්න පුළුවන් කෙනෙක්ගේ හැසිරීමෙන්ම මේක නා ඉදිරි මාර්ග කටයුතු සඳහා සමාධි භාවනාවක් සඳහා සදී පැහැදී ඉන්න කෙනෙක්ද නැද්ද කියලා. ඒකෙන් Tamanටමත් බලන්න පුළුවන් Taman මේ මේ ඉදිරිපත් කරගත්ත විවස්ථා ඉදිරිපත් කරගත්ත සීල්පද හරක් ගාන දන්නේ නැතුව හරක් රැනක් රකින්න මෝඩ ගොපල්ලෙක් වගේ වචන ටික කතා කරුවාට මේකේ මොකද්ද අදහස් වෙන්නේ කියලා දන්නේ නැත්නම් හරක් ගාන දන්නේ නැතුව ගොපල්ලෙන් හරක් රැකීමක් කලාවරතු වෙන්න බෑ. ඒ නිසා භාවනා කරන එක තමයි ශිල්පදේ දිගපල්ල දාන්නේ. ශිල්පදෙන් අදහස් වෙන දේවල් දාන්නේ. එහෙම නොවුනොත් යා මේ භාවනා කිරීමට යෑම නිසාම වෙනද සාමාන්‍යදී අද සීල විපත්‍යක් පාටපත් වෙනවා. ඒක මේ සමාදන්ව ශිල්පද රකින්න නිසා කරන දෙයක්. ඉතින් ඒක නිසා බටහිර චින්තනයට අනුව කල්පනා කරන බොහෝ දෙනා කෙලින්ම දක්ෂ භාවනා විපස්සනා ගුරුවරයෙක් ළඟ ගිහිල්ලා උඩින් කරලේ වහන්න හදනවා සීල සමාධි හරහා නොගී. මේක තමයි අද වැඩියෙන්ම ජනප්‍රිය වෙන්න හදන බුද්ධ ආගම. සීදානයක් ඕනේ නැහැ, සීලයක් ඕනේ නැහැ, සමාධියක් ඕනේ නැහැ. කෙලින්ම විපස්සනාට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද කියලා අහනවා. ඒ ඔපරේෂන් එකකින් හරි කමන්නේ නැහැ, ඉන්ජෙක්ෂන් එකක් දීලා හරි කමන්නේ නැහැ, පෙත්තක් ගිල්ලලා හරි කමන්නේ නැහැ. ඇඟේ හැප්පිලා හරි කමන්නේ ගන්න පුළුවන් නම් අන්න ඒක ඉල්ලනවා. අපි බුදු ඥානසේ වෙන තාම ආනුපූර්ව ක්‍රමයක් ස්වභාවික ක්‍රමයක් ඒක කරන්න නම් මේ පිළි අර ගන්න ඕනේ ශීල විපත්තිය තියෙද්දී ඉදිරි ගමනක් කරන්න බෑ කෙලසිච්ච තැනක ඉඳගෙන ඒ පිරිසුදු වැඩක් කරන්න බෑවා ඒ නිසා තම තමන් ඒ ශීලයේ පිළිබඳව කෙටි කාලිනව හෝ දීර්ඝ කාලිනව සංසන්දනය ශීලී අවස්ථාවේදී අවශ්‍යයි. ඒ වගේම තමයි යම් කෙනෙක්ගේ ජීවනක් පතාගෙන නැත්නම් විසුද්ධියක් පතාගෙන ඒ ශීලයේ පිළිබඳ මේ අණක් නැති පණතක් Tamanට පටවගෙන කටයුතු කරනකොට සීලය නැති ඇත්තෝ හරියට ඒ කෙනාට චෝදනා කරනවා මෙයා තනිව නිවන් දකින්න හදනවා ආත්මාර්ථකාමී ඇයි මේක වල තුරින් එකට භාවනා කරන්න බැරි මේ කඩාගෙන තනියම යන්න හදන්නේ කියලා ඒ ඇත්තන්ට හරියට චෝදනා කරනවා අනිකුත් නිකායන් තේරවාද නිකායට චෝදනා කරනවා තේරවාද නිකායෙත් බණ භාවනා කරන්නට චෝදනා කරනවා මේ තනියම නිවන් දකින්න හදනවා කියලා. ඉතින් නමුත් සීලය විග්‍රහ කරලා හොඳට බැලුවොත් අපි සීලයෙන් කරන්නේ අනුන්ගේ ආචාර ධර්ම අරසා කළ දීමක්. තව කෙනෙකුට මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් පුරවැසියෙකුට යාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මම මරන්නේ නැහැ. මම යාට අයිතිය කරගම් කරන්නේ නැහැ. මම යාට අයිති කාම වස්තුන් පරිහරණය කරන්නේ නැහැ වැරදි විදියට. මම යා බොරුවෙන් රවට්ටන්නේ නැහැ. කේලමෙන් බිඳවන්නේ නැහැ. පරස වචනෙන් ඡන්ද පරස වෙන්නේ නැහැ. හිස්සසන කතාලේ මනසක වේලාව නාස්ති කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා සීලය යම් කිසි කෙනෙක් රකින්නවා කියලා කියන්නේ ඒකාන්තික සමාජ ධර්මයක්. ඒක නිසා යම් කිසි කෙනෙක් අනුන්ගේ පුරවැසිකම අනුන්ගේ හුදකලාව අනුන්ගේ පිරිසිදුකම අනුන්ගේ විවේකයට රුචි ගතිය ආරසා කරනකොට ඉබේම තමන්ගේ සීලය අරසා වෙනවා. එනිසා අපි මේ භාවනා කරන කාලය තුල ගන්නවා අනිත් කෙනත් මං වාගේම පණේපා කියලා භාවනා කරන කෙනෙක්. ඒක නිසා මට පුළුවන් ද අතිරේක කුසලයක් විදිහට යාගේ කිසිම හැලහොල්මන කාටවත් දෙන්නේ නැතුව කාටවත් කරදරයක් නොකර මේ මට හම් වෙච්ච ඊට ප්‍රස්තාවයේ මගේ සීල සමාධි ප්‍රඥා කරන්න පුළුවන් ද කියලා බැලුවොත් ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම කරන්නේ ආත්මාර්ථකාමී වැඩක් නෙමෙයි සුද්ධ පරාර්ථකාමී වැඩක්. ඉතින් ඒක බුදුරජාණන්සේ දන්න නිසා ඒ ගහ ගහ කණ්ඩ යන්නෙත් නෑ ගහපා දෙන්න යන්නෙත් නෑ. සිල් ලකින කෙනෙක් ළඟ විතරයි සමාජයේ තියෙන අනිකුත් පුරවැසියන් පිළිබඳ ගෞරවයක් තියෙන්නේ. අනික් කෙනාගේ මේ පුරවැසි භාවය පිළිබඳ සැලකිල්ලක් ගෞරවයක් තියෙන සිල්ලක්න කෙනා විතරයි. නමුත් සාමාන්‍ය ජනයා කියන්නේ සිල්ලක්න කෙනා ආත්මార్థකාමී යා කැලේට රින්ගන තනියෙන් බාහන කරන්න හදනවා. ඊට වැඩිය නරකද මේ දරුවන්ගේ මල්ලන්ගේ වැඩ බලන එක. එහෙනම් මේ දාන ආදී කටයුතු කරමින් සමාජ සේවා කරන එක, කරුණාවෙන් මෛත්‍රියෙන් අනුරුදව කරන එක ආදී වශයෙන් ගොඩාක් වචන තියෙනවා. ඒක මේ අපි ඉන්න සමාජයේ ඉන්න දුස්සීලයන්ගේ එකක් නෙමෙයි බුද්ධ ඥානවාසී කාලේ ඉඳලා අද වෙනකම් ඉඳලා තියෙනවා. නමුත් සර්වඥයන් පැහැදිලිවම පෙන්නනවා මේ සීල විපත්තියකට තමන්පත් වෙනවයි කියලා කියන්නේ තමන් සමාජයේ තමන් එක්ක ජීවත් වෙන තව පුරවැසියෙක්ගේ මානවයිති වාසිකම් වලට ඇඟිලි ගහලා. ඒක විපත්ති. ඒක නිසා ඒක සමාජ මට්ටමොත් කුටි කණ්ඩ වෙනවා. අපායට ගිහිලත් කුටි කණ්ඩ වෙනවා. නිදාගත්තට පස්සේ තමන්ගේ බඩපපුව දාගෙනවා. ඒ මිනිස්සුත් කම්මුල රත් වෙන දෙකක් ගන්න වෙලාව. මේ හතරෙන්ම නිදහස් වෙනවා කියන බුදුජාණන් වහන්සේ තමන් සිල් ලකිනකොට. අත්තානුවාද බයක් එන්නේ නැහැ ඒවට කියන සීල සම්පatti කියලා. මම ඉස්සර අනුන් ගැන දැකුවේ අනුත් එක්ක කටයුතු කරේ මනසගේ මානසිකත්වයට මොන වුණත් කමක් නැහැ කියලා. දැන් මට එහෙම කරන්න බෑ. මම දන්නවා මේ මානසිකත්වයේ පිරිසුදු රැකගත්තේ නැත්නම් සමාධියක් ගන්න බෑ. ඒ නිසා භාවනා කරන කෙනෙක් නොවේවා. ඒ විල ඒ මනස ඒ හිත කැළඹුවොත් අනිවාර්යයෙන් මට කැළඹෙන්න වෙනවා. ඒක නිසා නොකානොබී හිටියත් තව කෙනෙක් බනවන්න එපා. තව කෙනෙක් අනවන්න එපා. තව කෙනෙකුට කතා කරන්න එපා. මේ බවට යම් කිසි කෙනෙක් දවසින් දවස දවසින් දවස දියුණුවක් Taman තුල පෙන්නනවා නම් සුද්ධ වශයෙන් භාවනාවේ දියුණුවක්. එහෙම නැතුව මොරෙන් මොරෙන් කුතු කුතු ගගා මේ කොහොමද අනේ සංකාරූපිකා ඥානෙ ලබාගන්නේ මේ ඔයාට තේරෙනවද අනේ උද්‍යප්පේ ඥානෙ ගන්න ඇති අපි දෙන්න රැයට ගිහිල්ලා net එකෙන් වහගෙන මෙව කතා කරමු කියන කතාවල් වලට ගියොත් ඉතින් ඒක පැහැදිලිවම ප්‍රතිපත්ති වලට විරුද්ධයි සීලේ ගැරීමක් වෙනවා විපත්‍යක් වෙනවා මේ ඔක්කොම වැඩි හිටියෝ ඔක්කොම දැනටමත් චරිතයක් හදාගත්ත කට්ටිය නමුත් ඇඟට පතට නොදැනී තොලේ කටියේ නොදැනී තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ ඒ නිසා විපත්තිකර අවස්ථාවල් සීපත් කරගන්න මේක බයකරනද එහෙම නැත්නම් මේ භාවනා කරන හිතට ලෙඩ කරවන්න කරන කතාවක් නෙවෙයි මේක නොදැනුවත්කම නිසා කළොත් <clears throat> දුරදි කියන නකුරුන මේ ආදීනව තියෙන නිසා සීල විපත්‍ය තේරුම් ගන්න ඒක අනිත් පැත්ත හරවලා වෙනසට වැඩි අනුන්ගේ විවේකයට අනුන්ගේ උදකලාවට අනුන්ගේ පිරිසිදුකමට ඉඩ දීලා කටයුතු කෙරුවොත් තමන්ට එතනම තේරෙන පටන් අර ගන්නවා අනුන්ගේ විවේකයමයි තමන්ගේ විවේකය කියන්නේ. අනුන්ට දෙන හුදකලාවමයි තමන්ගේ හුදකලාව වෙන්නේ. ආන්නේම කරනකොට තමන්ට ඉස්සර මම මේව දන්නේ නැතුව මේ නෑදෑකම කියලා හිතලා යාලුකම කියලා හිතලා අනුන් එක්ක භජනෙට යනවා. නමුත් වැඩි සෙනේ භජනෙ දබරටයි කියලා අන්තිමට නෑදෑයත් එක තමයි වැඩියෙන්ම ගැටෙන්නේ. ඒ නිසා ලොකු සංසි විවස්ථාවලිය තියෙනවා හිතවත් කියා හෝ කිට්ටුවන්තයි කියා හෝ අනුන්ට තර්ජනාදී නොකරන. අපිට පේන්න මේ හිතවත් කට්ටියත් එක තර්ජන නෙමෙයි සිප වෙනඳ ගැනීමනේ කරන්නේ කියලා. දැන් සිප වෙනඳ ගන්න කට්ටියම තමයි පිහියපසන්නේ. ඒ නිසා අනුන්ට තර්ජනය කරන්න අපිට අයිතියක් ඇත්තේ නෑ මගේ දරුවා වුණයි කියලා. ඒ දරුවා ලෑස්ති නැත්තම්. අපි ඒක පටව ගන්නවා නෑ මම අම්මනේ මමගේ තාත්තනේ දරුවට විධාන කරන්න හදනවා. මේ අම්මයි තාත්තගේ කාමදේවණෙන් ඇති වෙච්ච අතුරු බලය දරුවා කියන්නේ. වෙන මොකක්වත් නැහැ. බොරුවට නිකන් අනම්මන හිතගෙන ඉන්න යන්න එපා. ඒ දරුවා හිතාන කරපු එක නෙවෙයි. දැන් හම්බුනාට පස්සේ ඒ දරුවට කෙවිතී අරගෙන ගිහලා ගහන්න ගියාම ඌ අම්මටත් පිහි බසනවා තාත්තටත් පිහි බසනවා. ඒක නිසා ඉස්සෙල්ලා Taman දැනගන්න ඕනේ මම මගේ චරිතය හරියට රැකගත්තොත් අවශ්‍ය වෙලාවට ඒ දරුවට හෝ ශිෂ්‍යයාට හෝ ගෝල බාලයාට හෝ ඕනතරම් පිරිසුදු කරගන්න වෙලාව තියෙනවා. Taman කක්කොට්ට වගේ හරහට යන ගමන් දරුවන්ට කෙලින් ඵලයන් කිව්වට හරියන්නේ නැහැ. මොකද දරුවන්ටත් ඇහැකර තියෙනවා. වැඩිපණ කිව්වට හරියන්නේ නැහැ. විශේෂයෙන්ම දෙක තියන්නේ දරුවෝ කියන්නේ පිරිසුදු මනසක් ඇති සතෙක්. අපි වගේ නරක වෙච්ච જાතියක් නෙවෙයි. උණ්ඩ බලනකොටම පේනවා මේ මිනිස්සු රෙදි නැතුවයි මේ කතා කරන්නේ ශිෂ්ටාචාර වෙන්න කියන්නේ. ඒක නිසා කාටවත් ඒක කරන්න ගිහිල්ලා අනා ගන්නවා විපත්‍යයටපත් වෙනවා වෙනුවට ආදර්ශවත් චරිතකින් සීලෙකින් කටයුතු කරන්න ගියාම Tamanටම මොකද්දෝ අත්තානුවාද බයක් නැහැ. මම කාටවත් විනයගරු කරන්න යන්නෙත් නැහැ, හදන්න යන්නෙත් නැහැ. මට අවස්ථාව ලැබුණොත් ඇහුවොත් මම ආර්දනා කිරුවොත් කියලා දෙනවා. නැත්නම් මම පරිසං වෙන්න හදනවා කියනකොට ලැබෙන මේ සම්පත්‍තිකර අවස්ථාවට බුදුදහම කියන්නේ අත්තානුවාද බයෙන් තොරයි. අත්තානුවාද බය තියෙන එක තමයි රැ වෙනකොට බය වෙන්නේ. අත්තානුවාද බය තියෙන එක තමයි ලෙඩ වෙනකොට බය වෙන්නේ. අත්තානුවාද බය තියෙන එක තමයි වයසට යන බය. අත්තානුවාද බය තියෙන එක තමයි මරණට බය. Taman වෙනදට පිටේ සිල්ලන්තයි කියලා දන්නවනම් දවසින් දවස දවසින් දවස මේ මනසට මේ රෑ වුණයි කියලා බයක් එන්නේ නැහැ, ලෙඩ වුණයි කියලා බයක් එන්නේ නැහැ, වයසට ගියයි කියලා බයක් එන්නේ නැහැ, මරණට බයක් නැහැ. අනේ ඒක අපිට දෙන්න ඉන්න එක මුතුමාණන් වහන්සේ බුදුරජාණන්. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ අනුන්ගේ සිල්පද රැකිල්ල පැත්තක තියේදී තමන් කරුණා කරලා සිල්පද රැක්කොත් පළවෙනි දේ තමයි Tamanne තේරෙයි මං අනුන්ගේක කෝවතත් මගේ ශිල්පද දවසින් දවස අදි ශීලයක් වඩටපත් වෙනවා කිව්වොත් ඒකට කියන්නේ සාසන සම්පatti කියලා. අපේ ජීවිතේ ලබන්න පුළුවන් සල්ලි වලින් ගන්න බැරි පුදුමාකාර සම්පත්තියක් තමයි මේ Tamanගේ ශීලයේ වැඩි ඒ වෙනකොට අපි කොච්චර ඉස්සර වැරදි වැඩ කරලා තියුණත් කොච්චර දුස්සීලව හිටියත් කවදා ඉඳලා හෝ අනුන්ගේ වැඩවලට ඇඟිලි ගැහිමක් කරන්නේ නැතුව තමන්ගේ ශීලයේ ගැන තකන සීල ගැන සලකන තැනටපත් වෙච්ච ගමන් එතන ඉඳලා මිනිස්සු ස්තුති කරන්න හදනවා හැදිච්ච ඔච්චර කල් නැහැදිච්ච ගෙදර නැහැ හැදිච්ච ගෙදර නැහැදිච්ච එක වගේ හිටියා දැන් නම් මේක හැදිච්ච ගතියක් පේන්න තියෙනවා අත්තානුවාද වචරනේ පරානුවාද බයමුත් අපිට නිදහස් වෙන්න පුළුවන් මුගව දෙනෙක් හිතනවා ඒකාන්තයෙන් පරණ අකුසල් කරුවා කෙනෙක් දුස්සීලව හිටපු කෙනෙක් නිසා සිල්වන්ත වුණත් කුටි කණ්ඩ වෙයි ගහන්න බයින්න වෙයි කියලා අපි හිතනට වැඩිය මේ ලෝකය සිල්වතා කෙරෙහි බොහෝම මෙලෙක් ගතියක් දක්වනවා. කවදා හරි Taman තීරුමක් ඇතුව මම ඉස්සර මෙහෙමයි ඡණ්ඩය බඩසල් දැන් කරන්නේ නැහැ කියලා ගත්තොත් තීන්දුවක්. ඒකට අනුව හැසිරෙන පටන් අරගත්තොත් ඒකට ඔක්කොම බෞද්ධය විතරක් නෙවෙයි අනුග්‍රහ කරන්නේ. අබෞද්ධයත් අනුග්‍රහ කරනවා, සතාසරුබයත් අනුග්‍රහ කරනවා, ගහකොළනොත් අනුග්‍රහ කරනවා. ඒ නිසා අනුන්ගෙන් Tamanට හම්බ වෙන තියෙන බය එනතම් විවේචන ඔක්කොගම මේ සීලපදේ රැකීමෙන් පරානුවාද බයකට ඉස්තර තිබුණු මේ බය වෙනුවට දැන් පරානුවාද බය නැත්තම් ශාස්ත්‍රීය මණ්ඩලයකට හෝ බ්‍රාහ්මණ මණ්ඩලයකට හෝ පඬිත මණ්ඩලයකට හෝ දේව මණ්ඩලයකට හෝ බ්‍රහ්ම මණ්ඩලයට කෙලින්ම යන්න පුළුවන් කිසි බයක් නැහැ. ඉස්සර පව් වැඩ කරලා තියෙනවා. දැන් සමාදාය සික්කති සික්කාපදේශ. දැන් මම සීලවන්තයි. ඒ නිසා කවුරු හරි කිව්වොත් අපෝ ඕක මෙන්න මෙහෙමයි මෙහෙමයි ඉස්සර මෙහෙමයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ ගිහිල්ලා කිතේක එහෙම තමයි. දැන් මේ මම පරණ ගොණයි කරත්තේ විකුණලා ඒ ගන්තවා බිස්නස් දැන් කරන්නේ නැහැ. දැන් මම සීල් රකිනවා. ඒකට ඒ වචනට ගැළපෙන්න ජීවත් වෙනවා නම් දිව්‍ය ප්‍රඥා සලකනවා. එක ජීවිතයක් තුළ ගන්න පුළුවන් දෙයක් නිසා පුදුජානන්සේ මේ සීල සම්පatti ගැන කතා කරන්නේ අඟුලිමාල හාමුදුරුවෝ දකින්නකොට ඉස්සර මේ රජුරන්ගේ සෙනගත් බයයි. රාජ භටයොත් බයයි. නමුත් මම ශිල්පදයක් රකින්නේ මේ කඩන්නේ කියලා ආර්යකාන්ත සීලෙ පිළිහියට පස්සේ උත්‍රාජානන්සේ මහා ආනන්ද හැමතුරා මේ අඟුලිමාල හැමතුරන් දුන්නේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. අර කරපු නරක දේවල් මොකක්වත් නැහැ. බුදුන් දැක්ක ධර්මයේ දැක්ක සංඝයා දැක්ක සීලේ ඉස්සරහට ගියා. ඒක සාසනයට විශාල ආඩම්බරයක්. ඕඩාක් සත්තු කපලා තියුණා නම් ඒ තරමටම ආඩම්බරය ශාසනය මාස හැදුනා කිය. අශෝක රජුගේ මුළු ලෝකෙම පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම නරනායකයන්ගෙන් පළවෙනි කෙනෙක්. මොකද ඒ තරම්ම පහි වැඩ කරා කාලිංග යුද්ධයේදී. ලේ පිට කැපුවා. කපල කපල කපල කපල ඡණ්ඩාශෝක කියන නමට ආවා. බණපදයක් ආපු ගමන් අනිත් පැත්ත හැරුණා. ඊට පස්සේ ධර්මාශෝක වුණා. ඒ දවස්වල මේ මේ සිල්ක් රෝඩ් එක දිගේ ඉරාන ඉරාක මිනිස්සු එනවලු ඉන්දියාවට ධාර්මික රජ කෙනෙක් පහළලා ඉන්නවා කියලා බලයන්. ඒ තරමට වෙනසක් ඇති කරන නිසා බණපදයක් අහපු දවසෙන් ආය සතුන් කැපිලා මොකුත් නැහැ. අශෝක ධර්මයක් කියලා හදලා ගහකොළට පවා සලකලා සතුන්ට පවා ස්පිරිතාල හදලා ධර්මයක් මිනිසුන්ට කියලා දුන්නා. 84000ක් විහාර කෙරුවා රට දැසිරික් කරා. එතකොට අටුවාචාරින් වහන්සේලා කියනවා ඒ දඹදිව තලයේ උඩින් ගව්වතුර උඩ ගිය කුරුල්ල කොබෙය බව දන්වලු ධාර්මික රජ කෙනෙක් හිටියයි. පොළොවේට ගව්වක් කරන කයිට වැල් ගැටවිල්ලක් දැනගෙන හිටියලු ධාර්මික රජෙක් ලෝකේ ඉන්නවා කියලා. කොදෙව් 700 කටපු ජනතාව දැනගෙන ඉඳලා තියෙනවා ඉන්දියාවේ ධාර්මික රජ කෙනෙක් හිටියයි කියලා. හැබැයි මේ ඡන්ද මිනිසෙක්. මේ ශීලයක පිළිහිටියට පස්සේ මේ මනුෂ්‍යකරේ ඇතිවෙච්ච මේ වෙනස අර අපරාධ කොච්චර තිබුණත් ඒ ඔක්කොම මකලා දාන්න පුළුවන්. නිසා පරානුවාද බය පිළිබඳව අපි පත්තරේට දැනුමක් දා ගන්න පුළුවන් මම සීලවන්තයි, ගුණවන්තයි, ත්‍යාගවන්තයි කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඕන දාතයි මුළු පේජ් එකම දීලා ගන්න පුළුවන්. එතෙන් පොත්පත් වලට පචලිනේකට කීයක් හරි දීපු ගමන් දෙනවා සපෝට් එකක්. මොකද එකකින්වත් අවංක මනුස්සයා සලකන්නේ නැහැ. ඔය සීලක පිටපු ගමන් මේ පරාණවාද බය පිළිබඳව පුදුමාකාර වෙනසක් එක ජීවිතයක් තුළ ලබන්න පුළුවන් බවයි සරුවචනංශ මේ විස්තර කරන්නේ නිසා කියනවා බුදුහාමුදුරුවෝ අනුගමනය කරන උපාසක උපාසිකාවන්ට භික්ෂු භික්ෂුණීන්ට පුළුවන් තරම් මේ සීලය අදි ශීලයක් කරගන්න. පුළුවන් තරම් මේක විපත්‍යක් කරගන්න එපා සම්පත්‍යක් කරගන්න. කරගත්තට පස්සේ උන බුදුන් එක්ක ඉන්නා වගේ සරුවචනන්ගේ සිවුර හිවණැල්ලේ ඉන්නා වගේ මුදුවට ආසන්න සම්බන්ධකමක් කියන්න පටන් ගන්නවා විශේෂයෙන්ම දුසිල්ලතා සුසිල්ලත් උනාට පස්සේ. ඒ නිසා අපිට දුසිල්ලත් වෙලා හිටියේක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඊට පස්සේ බුදුබණ ඇහුණට පස්සේ බුදුන් දැක්කට පස්සේ ධර්මයෙන් දැක්කට පස්සේ සංඝයා දැක්කට පස්සේ නැමීම ඇති වුණා නම් අර විපත්තියම සම්පත්‍ය බවටපත් කරගන්න පුළුවන්. මේ ත්‍රිපිටකයේ එහෙම නැත්නම් අටුවාවේ වැඩියෙන්ම ඔප්නම් වල කතා කරලා තියෙන උගාක්ම දුස්සීලෝ සුසිල්වත් වෙච්ච කට්ටිය. සුසිල්වත් වෙච්ච කට්ටිය ගැන එච්චරම නිකන් සාමාන්‍ය උපත්තින් සිල්වන්ත කට්ටිය ගැන එච්චර විස්තර නැහැ. වැඩියෙන්ම දුසිල්ලලා සිල්පත් වෙච්ච කට්ටිය බුදුහාමුදුර ලෝකෙන් පහළ වෙච්ච ඇති වීමෙන් ඇති වෙච්ච සුඛය. යටකට පුළුවන් ඒකට සාක්ෂියක් වෙන්න. යම් ප්‍රමාණයක අපි ළඟ අඩුපාඩුකම් තියෙනවා නම් ඒක දැක දැක දැන දැන ඊට පස්සේ මම ඒක කරන්නේ නැහැ කියලා බහා තැබීමෙන් විපත්‍යක් වෙන තියෙන සීලේ සම්පත්‍යක් කරගන්නවා. ඒතකොට දඬ බයක් එන්නේත් නැහැ. කවදා හෝ මම පොලිසියට අහුවෙයි, ඉරේ විලංගු වැටෙන්න වෙයි කියලා බයක් එන්නේත් නැහැ. මොකද ඒ වෙනවනම් පරණ කරපු වට වෙන්න පුළුවන්. ඒකට සතුටින් යන්න පුළුවන් මම ඒක කරලා තියෙනවා. නමුත් දැන් පැහැදිලිවම කියන්න පුළුවන් මම පැහැදිලිවම ඔය කවුරු පොලිසිය තිබුණත් නැදත් මම සිල්පද කඩන්නේ නැහැ. ආනේ විශ්වාසය ආවට පස්සේ ඕනම කෙනෙක් ගාවට අභීතව මූණ දෙන්න පුළුවන් ශක්තියක් යනවා. ඉතින් අපිට පුළුවන්ද මේ මේ කියන සීලයක තියෙන මේ අත්තානුවාද බය නැති පරානුවාද නැති බය නැති දණ්ඩ බය නැති යුගයක් අපේ දරුවන්ට පෙන්ලා දෙන්න. එහෙම නැත්නම් අපේ දරුවෝ උපදින හැම එකම අසහනෙටනේ වැටෙන්නේ. කොච්චර ඉගෙන ගත්තත් කොච්චර දල්ලි අම්බ කරවත් කොච්චර නිතර දරුවත් වැටෙන්නේ අසහනෙට. ඒක හොඳටම පේනවා දියුණු රටවල් වලට ගියාට පස්සේ ඉපදෙන්න ඉස්සලම ගෙතෑගේ 100ට මෙච්චර ගාණක් තන්නේ කර සානේ ජීවත් වෙන. උන් බල්සෝ බල්ලු බලලු වගේ. කිසිම බයලජ්ජාවක් නැහැ. හැබැයි බොහෝම උසස් රසාවල් කරනවා බොහෝම උසස් අධ්‍යාපන ලැබලා තිනවා බොහෝම උසස් යාන වාහන වල යනවා. ඇත්තට වෙන ගාච්ඡ තෝම් පිටිනියක් වගේ හිත. බීල විසිකරුව තැඹිලි කොම්බයක් වගේ හිත. ඉතින් ඒ වෙනුවට අපි මේ ශිල්පද රකින්න ගමන් අපි දරුවන්ගේ අපි ආදරය කරන ඊගාව પરම්පරාවට මේ දේ දෙන්න පුළුවන් නම් එක පැත්තකින් අපිට භාවනාවටත් ඒක උදව් වෙනවා. ඒ වගේම අපි අප්‍රිය දායයක් නෙමෙයි ප්‍රියමනාප දායයක් වෙනවා. අද දෙමාපියෝ ගාවේ එහෙම න්‍යායපත්‍යක් තියනද දරුවන් විශේෂ. දෙමාපියෝ කරන අම්මන කටයුතු දිහා බලනකොට දරුවන්ට වමන යනවා. ඒ දරුවන්ට අධ්‍යාපනය දීමට කොච්චර පකා දෙනවද ලොකු සර්ලට. කොච්චර බොරු කියනවද ආණ්ඩුවට? මේ පොඩි උන්ටව තේරෙන්නේ නැතුව නෙවෙයිනේ. මේ පොඩි කාට තේනවා මේ අපේ අම්මලා තාත්තලා මේ මොකද්ද මේ උගන්වන්න හදන්නේ? පටන් ගන්නකොට බොරුවෙන් පටන් ගන්න. පටන් ගන්නකොටම අල්ලසෙන් පටන් ගන්න. ඉතින් ඊට පස්සේ කියනවා මේ දරුවා අම්මා තාත්තා කියන්නේ අහන්නේ නැහැ, ගුරුවරු කියන්නේ අහන්නේ නැහැ, ලොකු සර් කියන්නේ අහන්නේ නැහැ කියලා. ඉතින් ඒ පොඩි කාලේ ඉඳලා මේ උගන්නපු දේ තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ කරන්න බැරි දේවල් නම් අපි කතා කරලා වැඩක් නැහැ. නමුත් හොඳට කල්පනා කරන්න මේ බණහන බණ කියන අපේ අත්තම්බල මුත්තම්බල අපිට මේවා කියලා දුන්නේ කොහොමද කියලා විශ්වවිද්‍යාලවලින් නෙවෙයි. විශ්වවිද්‍යාලට ගියා නම් ගණ්ඩ දෙයක් නෑ එහෙනම් ඒක දන්නවා කොයි පචෙත් හරි හරි කරලා කියලා දෙන්නේ නැහැ. කොයි වැරද්දක් කරලා ගොඩේ නැහැ. පගාව ගහලා ගොඩේ නැහැ. විශ්වවිද්‍යාල නොතිබිච්ච නිසා අපේ අත්තමල මුත්තමලා කෝකස් ගෙඩිය දෙලිටිය තම්බන කාලා උන්දලා සීලවන්තව ජීවත් වෙනවා. යන්න බැරි එකක් නෙවෙයි. ඔයගොල්ලෝ මතක තියාගන්න තවරුදු 40 50ක් යනකොට ආයතේ යුගේ එනවා. අපි එතන යුග මෙහෙවරක් කරන પરම්පරාවක් නැහැ. ඒ නිසා අපි මේක තේරුම් අරගත්තොත් මේ සීල විපත්‍යයකට ඉපදිලා තියෙන්නේ අපි. තම සීල සම්පත්‍යයකට මේක හරව ගන්න පුළුවන්. අපි ඒක නිකන් මේ සීලේ සීල සම්පත්‍යයක් බාටපත් කරන්න හදන එක නෙවෙයි. අපි මේ කරන්න හදන්නේ භාවනාවකට පාදක කරගන්න. භාවනාවකට පදනම සකස් කරගන්න. ඒක නිසා කරුණා කරලා මතක තියාගෙන ඉන්න මේක ආචාර ධර්ම පැත්තෙන් එකක් කරනවා. ඒක අපි කරන යන භාවනාවට තව දෙයක්. ඊට පස්සේ අපි මැරුණට පස්සේ හරි අපිට මේ ඉතුරු කරලා යන ආදර්ශයක් තියෙනවා. ඒ නිසා බුදුජානසී සඳහන් කරන යම් කිසි කෙනෙක් වීතික්‍රම කෙලෙස් ඔය කියන සතුන් මරණ හොරකම් කරන කාමීත්‍යචාරය කරන බොරු කීලං හිස්සචන පරිසවචන තියනවනේ අනිවාර්ය සමාජ දූෂකෙක් ඒ නිසා කලහ ගතිය විවාද ඡන්ද පරුස ගතිය ගොඩක් මතුවෙනවා. යම් කිසි කෙනෙක් සීලයක් සලකලා ඒක නතර වෙනවනම් එයාගේ වීතිකම භූමිය හිතේ තියෙන කෙලෙස් වල ඡන්ද පරිසම භූමිය මට්ටම් වෙලා යනවා. ඒක පොදු වගකීමකුත් තියෙනවා පෞද්ගලික වගකීමකුත් තියෙනවා. පොදු වගකීමෙන්දී අපි හැම කෙනෙකුටම මේක හදාගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ වගේම පෞකාරයට ගල් ගහන්න කියලා තෝ සීලවන්ත නැහැ තෝ භාවනා කරන්න ඉන්න බෑ කියලා එලවන එක නෙමෙයි තියෙන්නේ. භාවනා නාමයෙන් හරි කමන සීලික පිළිහිලා කටයුතු කරන්න ඔයාලට පස්සේ තේරෙයි. ආන්නේ විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ වීතිකම භූමිය එක්වන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒක මේ ජීවිතයේදීම දික්ත ධම්ම වශයෙන්ම අත්තානුවාද බය නැති, පරානුවාද බය නැති, දණ්ඩ බය නැති අන්තිමටම ඔය කොයි දේ කෙරුවත් දුක්ගති බය කියලා එකක් තියෙනවා. පව් කෙරුවොත් අපායට යනවා. ඒක නිසා ඒ කෙනාට සීලයක නැතිව ඉඳලා සීලයකට ආපු කෙනාට හොඳට තේරෙන්න පටන් අර ගන්න මං අපා මාර්ගයේ ඉඳලා සුගති මාර්ගයට පාර මාරු කරගත්තයි කියන්නේ. ඉතින් මේකම බුදුරජාන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් ඉදිරිපත් කරපු ආචාර ධර්ම පද්ධතියක් මේකේ තියෙන්නේ. වෙන ලෝකේ ඉන්න කිසිම ආගමික නායකයෙකුට ආචාර ධර්ම පද්ධතියක් නැහැ. දෙවට මතක තියාගන්න. ඒක දේවවාදයට බය කරලා යටපත් කරලා තිබුවා මිසක්කා. උඹ උඹ මේක තේරුම් අරන උඹ සිල්වන්තයන් කියලා ඒ සීලේ වගකීම සහ සීලේ පිළිබඳව තියෙන විවෘත මේ අවස්ථාව manussත්වයට කැපකිරීම බුදුහාමුදුර විතරයි. අනික් සීලම දෙනා මෙහෙම කෙරුවේ නැත්තම් උඹ අපාගත වෙනවා. සදාකාලික අපායට යනවා. කිසිම සමාවක් නැහැ කියලා පුතුම බයක් ඇති කරලා තියෙනවා. කොච්චර බයක් ඇති කරලා තියෙනවද කියනවනම් අන්‍ය ආගමක කෙනෙක් බුද්ධ ආගමේ බණපදයක් ඇහුවොත් අපාගත වෙනවයි කියලා බය කරලා තියෙනවා. නිසා කවදාකවත් මේ පොතක් ආශ්‍රය කරන්නෙත් නැහැ, ඒ පැත්තට හැරෙන්නෙත් නැහැ. ඒ මොකද ඒ තරම් බයක් ඇති කරලා තියෙනවා. බුදුජානනාංශ කිව්වේ ඒ ඕන පොතක් උඹලා කියෝපල්ලා කිසිම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙකුට ඕ ධර්මයකට නිගරු කරන්න එපා. හැබැයි උඹේ ඉදිරියේදී වුණොයි උඹේ අතේ තියෙන. මට උඹලව සුද්ධ කරන්න බෑ. බුදුරණන්සේ ගැලවුම් කාර්යයක් නෙවෙයි. නැන්සේ ශීලයේ පිළිබඳ අයිතිවාසිකම දීලා කියනවා ලුණු මිරිස් කන මොලයක් තියෙනවනම් Tamanට Taman හිතසුව කැමතිනම් මෙන්න මේ පැත්ත බලන්න බැලුවට පස්සේ යාට ඔය කියන බය හතරකින් වෙන් වෙනවා වගේම ඉහළ භාවනාවල් සඳහා සමාධි භාවනා සඳහා සුදුසුකමකුත් ලැබෙනවා ඊට පස්සේ යාට මේ සීලය කියලා කියන්නේ මොනතරම් අත්‍යවශ්‍ය දෙයක් වුණාට ඉස්සරහට යන්න යන්න තමන්ට ඊට වඩා බරපතල වගකීම් රාශියක් තියෙන නිසා සීලෙන් තමයි අපි ඉස්ලාම් පන්රේ කියලා දෙන්නේ. මේ මනුෂයාට යමක් වගකීමෙන් යුක්තව කරන්න පුළුවන්. වගවීමකින් යුක්තව කරන්න පුළුවන්ද කියලා. ඒක නිසා උඟ දෙනෙක් අහනවා මම සෝවාන් විලාද, මම සකදාගාම විලාද, මම හතරවෙනි ධානයේද, මට උද්‍යප්පේ ඥාන පහළ හරි ආසයි දැනගන්න. නමුත් ගඳෙන් ගියේක යගේ සීලෙ දිහා බලලා මොකද්ද මේ කරන්නේ කියලා. මේක තනියම කරන්න මොකක්වත් නැහැ. මේක සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ජීවත් වෙන සමාජයෙන් අපිට ලැබෙන ප්‍රතික්‍රියාවලින් බලතැක වෙනදට වැඩිය ප්‍රශ්න ඇති වෙනවා නම් භාවනාව ප්‍රශ්නයක් කරගෙන තියෙනවා නම් ඒකාන්තයෙන්ම අනාගාමී වෙලා නෙවෙයි අනාගන. සුද්ධ අනාගැනීමක් කරලා තියෙනවා. එහෙම නෙවෙයි මාස එnde end end ශිෂ්ටාචාර වෙලා සීල සීලයක සමාදන් වෙලා මාස වෙනදට වැඩිය ඉන්ද්‍රිය দমনයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ ලෝකෙට පෙන්වන්න නෙවෙයි. ඒ නිසා දිහා බලනකොට කියත හැකි මොකද වෙනසක් වෙලා තියෙනවා කියන්නේ. ඒත් සරුවචනසේ කියනවා බොහෝ කල් ඇසුරු කිරීමෙන් තමයි කියන්න පුළුවන් කියලා. මොකද සීලෙක ඉන්නා විදිහට මවා පාන්න පුළුවන්. බොහෝ කල් ඇසුරු කරනකොට කියන්න පුළුවන් මේ තුළ හැබැයි වෙනසක් වෙලා තියෙනවා නම් වීතික්කම කෙලෙස් වල වෙනසම ඇති. ඒ නිසා භාවනා කරගෙන යනකොට සීලයෙන් පටන් අරගෙන සමාධියට යන්නත් පුළුවන් පාරක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ වාගෙම කියනවා යම් කිසි කෙනෙක් බොහොම රැඩිකල් වාදී කෙනෙක් යම් ක්‍රමයකින් සතිය වඩලා සමාධිගත වුණාට පස්සේ යාට සීලේ ඉබේ පීඨන ගතියකුත් හේතුඵල ධර්මයේ තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සිල්වන්ත වෙලා සමාධිගත විය යුතුයි කියලා ඒකායන එක පැත්තකට ගමනක් නෙවෙයි තියෙන්නේ. යම් වෙලාවකට යම් කිසි කෙනෙකුට සති සම්පජාඤ්ඤයෙන් පටන් අරගත්තට පස්සේ ඒ සති සම්පජාඤ්ඤය වැඩෙනකොට එයා ළඟ නොතිබිච්ච සීලයක් තීරණ පටන් ගන්නවා. එයාට ඊට පස්සේ සිල්ලොතුන් හමු වෙන්න පටන් ගන්නවා. ගුණොතුන් හමු වෙන්න පටන් ගන්නවා. ධර්ම කොටස ඇහෙන්න පටන් ගන්නවා. එවන පස්සේ තේරෙන පටන් ගන්නවා අර තිබුණු කටුකොහල් ගතිය, අවුල් ගතිය නැතුව යන්න පුළුවන් ගතියක්. ඒක නිසා එවැනි කෙනෙක් දැක්කොත් සදාචාරවාදියා එයාව කපනවා. නෑ නෑ ඔයාට සීලෙ නෑ ඔයා ගන්න එපා මෙහාට ඔයාට ඌව කරන්න බෑ කියලා ගොඩ ඉඳලා අයින් කරනවා සදාචාරවාදී කවදාකවත් අඟුලිමාලට රහත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතයි සදාචාරවාදීන්ට කවදා හරි පුළුවන්ද පටාචාරාව වගේ පිස්සු වෙච්ච අම්මන්ඩි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ. බුදුරජාණන්සේ ඒකදී හොඳටම පෙන්වනවා නෑ ඕකට පැත්තකට ලයින්න මට දන්නවා මට පියත හැකි. ඒ කෙනාට මෙන්න මේ විදිහට සීයලව ගත්තොත් සතිය පිටව ගත්තොත් පස්සේ යගේ සීලිය හදා ගන්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකුට තව කෙනෙක් දිහා මැනලා විනිශ්චය කරන්න පුළුවන් හැකියාවක් නැති නිසා සුවාන් වුණාට පස්සේ ඒක නා සෝවාන්ද කියලා දැනගන්න පුළුවන් වෙන යාගේ සීලයෙන් ඒකත් බොහෝ කල් ඇසුරු කිරීමෙන්. අද දවස් 7කට භාවනා කරපුවා සහතික දෙනවා. අර බාටපත් වුණා මේ බාටපත් උනායි කියලා. ඉතින් කට්ටිය හරි කැමැති ඒ වගේ සහතික අරගෙන ඇවිදින්න. නමුත් ඒ කිසිම කෙනෙක් තමගේ සදාචාරය හදා ගැනීම පිළිබඳව වග වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද? සාසන විලෝපනයක් සිද්ධ වෙනවා. බුද්ධජනනතේ වැරදි නියෝජනය කිරීමක් වෙනවා ධර්මයේ වැරදි නියෝජනය කිරීමක් වෙනවා සංඝයා නියෝජනය කිරීමක් කරනවා සීලෙ ඒ නිසා මතක තියානින්න දේශනාව හමාර කරමින් මෙහෙම කියන්න පුළුවන් අපි පැයක් වාඩි වෙන එකක් ගන්න එකමට හිතන්න අපි පැයක් එක තැනක වාඩිලා හිටියොත් ඒ මුළු පැය පුරාම සතෙක් මැරෙන්නේ නැහැ ඒකයි මේ මధుර දැල් දාලා තියෙන වැරදිලා හරි ගහලා අඳුර එකක් මැරෙන්නේ නැති වෙන්නේ මధుර දැල් දාලා තියෙනවා ඒ වගේම හොරකමක් කරන දෙයක් නැහැ නේ මේගොල්ලන් කවුරු හරි දම්බලා දෙන බතක් නේ ගන්න තියෙන්නේ. ඒ වගේම කාම මිත්‍යාචාරය කරන්නේ තව වෙනවනේ මේනේ. කරන්න බෑ. බොරු කීලං හිස් වචන පසනද හතරම වාඩි වෙලා ඉන්නකොට නෑනේ. ඒ නිසා මොනම භාවනා ඵලයක් නැති වුණත් සීලේ 100%ක් පැයක් රැක්ක කියන අයිතිවාසිකම ලැබෙනවනේ මේ මදිද. අපිට ගෙදරින් ඉඳද්දි කාටද කියන්න පුළුවන් මට පැයක් මෙන්න මේ පහ හතරෙන් පහෙන් රැක්කයි කියලා. ඒ නිසා ඒක සතුටු වෙන්නේ කවුද? ඒ බවට සමාදම් වෙන්නේ කවුද? මම මේ පැයක් ඉඳගෙන ඉඳලා නැගිටිනකොට නේ මට මේ අර ඥානෙ ලැබුන්නේ නැහනේ මේ ඥානෙ ලැබුන්නේ නැහනේ කියලා සතුක සාදාන පස්සත් කාගෙන යනවා මිසක්කා. මේ පැයේ මයි ළඟ එකම ශිල්පදයක්වත් කැඩුන්නේ නැහැ කියලා සන්තෝෂ වෙනවනම් එහෙම අපි හිතමු දවසක් හිටියා දෙකක් හිටියා තුනක් හිටියා. යම රජු වහට ගසරට ගියත් හොම්බට දැද්දමලා ගිතන්නේ උඹටත් ගියාට බෑ යකෝ කරන්න මම දවස් තුනක් ඉල්ලගලා තිනවා කිව්වොත් යම රජු තුමා සැලුට් එකක් ගහලා කියනවා එහෙනම් දිවි ලෝකෙට යන්නේ කියලා. ඒ තරමටවත් බැන්නම් මෙච්චර අවුරුදු 100ක්ම අර ජීවත් වෙන මිනිසෙකුට එක දවස් තුන හතරක්වත් මට සීලේ තියනවා කියා ගන්න තරම් කොන්දපණ නැත්නම් යම රජව කණෙන් ඇදලා දාන්නේ ලෝදි හැලියකට. උඹලට දුන්න ඉල්ලපු දේ ඔක්කොම ඊට එකෙකුට නෑ එක පැයක් සිල් රැකයි කියලා එක පැයක් සීල විපත්තියෙන් බේරුණා කියලා කියන ගතිය. ඒ නිසා භාවනා කරනකොට ඔය වෙන මහා ලොකු දේවල් ඕනේ නෑ. මේ මූලික අපි හදාගන්නේ පදනම සමාදන් වෙන මනුස්සයට බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා ඒක සීලය ගැන සීපත් කිරීමම සම්පත්තියක් කියලා. නිසා භාවනාවට වාඩි වෙනකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්ණයට සරණ යන්න. ඒක තමන්ගේ සීලයේ සරණ යන්න. මම අටසිල් ලකින කෙනෙක්. චක්‍ර දෙවියන් දත්වන් දිනවා. කාටවත් එහෙම මේක තෙදක් කරගන්න බෑ. ඉතින් එහෙ වගේ මම මේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න පැහැදිලිමත් මම සත්‍යක් මරන්නේ ඕනකමක් කරන්නේ කෙරෙන්නෙත් නැහැ. කාමීත්‍යචාරකුත් නැහැ බොරු කියලා හිස්සචන පරිසෝචන නැහැ. ඒ විදිහට මම දවසට පැය 3-4ක් වාඩි වෙනවනම් පැය 3-4ක් සක්මන් කරනවා. ඒ පැය 7-8 මට සුද්ධ වශයෙන් වෙන් කරන්න පුළුවන් නම් gedirdhi එක චිත්තක්ෂණයක් වෙන් කරන්න පුළුවන්ද බෑ? එක චිත්තක්ෂණයක් හරියට උපදේශ දෙන මේක කරපන් කියන්නේ නැතුණත් අපේ හිත ස්වභාවයක් තියනවාද මෙහෙම මේ සීලයෙන් බේරලා ඉනවා. ඒක පේන්නේ නෝන්ජල්කමක් විදියට. සීලය රැකීම බය අඩුකමක් විදියට අපිට පේන්නේ. අපිට පයින් පිම්මට වෙඩි තියන්න පුළුවන් නම් ස්පෝර්ට්ස්මන් කියනවා. නටන කකුලේ ගෙජ්ජි කපන තරම් හොරකම් කරන්න පුළුවන් නම් ප්‍රධාන දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්. වැඩියෙන්ම කාමීත්‍යචාර කරපේකනට තමයි සමාජයේ වැඩියෙන්ම සදාචාර සම්පන්න සාතිලක ලැබෙන්නේ. මට මෙච්චරක් කියලා ඉලක්කම් කියන්න පුළුවන් මිනිහට. හිටගෙන බරු කියන්න පුළුවන්. පරිස වචන කේරම් කියනවා ඕන වෙලාවක පාර්ලිමේන්තුව දොර ඇරලා. එහෙව් ලෝකයක්. එහෙව් ලෝකෙක ඉඳගෙන අපි ඒ ලෝකෙම ඉඳගෙන ඒකෙම අපි යහුදී ජනතාව බාටපත් වෙලා අපි අරගන්න වෙනම සම්පත්තියක් මෙවැනි විදියට කිසිම පාලනයකින්තරව අපේ අතින් පව් කරවන ලෝකයක් මාරපාක්ෂික ලෝකයක් කෙලෙස් පරිත ලෝකයක ඉඳගෙන අපි සටන් ප්‍රකාශ කරනවා යුද ප්‍රකාශයක් කරන්නේ මේ පැයි මම සිල්පද රකින්නයි ඒ විශ්වාසයමයි සමාධිය කියන්නේ ඒ විශ්වාසය නැතුව කද්දාක සමාධියක් හම්බෙන්නේ නැහැ කියලා බුදුසසුනන්සේ කියනවා. ඒ නිසා අවිප්පටිසාරත්තානන්ද කුසලාන සීලානි. ඔබ සමාදන් වෙන සීලය කුසල සීලය ආඩම්බර වෙනවනම් ඒක ප්‍රමෝදයක් බවටපත් කරන මුදිතාවක් බවටපත් කරගන්න මේ මනසට සමාධියක් අලුතින් ඉල්ලන්න ඕනේ නැහැ. සීලය රැකීමම සමාධියට හේතුවක් වෙනවා. යදි යදින්න ඕනේ සිල්වතා යදින්න ඕනේ නැහැ මට සමාධියක් වෙන්න ඕනේ කියලා. ස්වභාව සිද්ධියක් තමයි තමන්ගේ සීලය පිළිබඳ ආඩම්බර වෙන මනුස්සයාට හිත සමාහිත වෙන එක. ඒක කාටවත් දෙන්නත් බෑ කාටවත් හොරකම් කරන්නත් බෑ. කාගවත් දැත් තමන්ට හොරකම් කරන්නත් බෑ. ඒ වගේම කල්පනා කරන සංසාරේ කවදාද අපිට මෙහිම ආදාසක් බුදුන් නොදැක්කනම් හම්බ වෙන්නේ. බුදුන් නොදැක්කනම් අපිට සම්බන්ධ වෙන්නේ කියලා. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාන් වහන්සේ මිනිස්සෙින්ද එන්න තියෙන විශාල දුක් රාශියක් එන්නති තැනට හදලා තියලා තියෙනවා. බහුන්නං වතසෝ භගවා දුක්ඛාන සත්තානං දුක්ඛාපහත්තා. අපි නොදැන බත් කකා බුදියාන ගෙදර හිටියානම් සිද්ධ වෙන සින අනන්ත අප්‍රමාණ අකුතර රාශියක් මේ විදිහේ සුද්ධ සීලක පිළිwidetildemen බුද්ධ ගෞරවයෙන් අපි අරසා කරනවා ඒ සතුට ඒ මුදිතාවයි කියන්නේ සතුට සම්පන්නයි තමන් කරගත දේම තමයි ප්‍රමුදිත බවටපත් වෙන්නේ. එච්චරයි සමාධියට යන්නේ. එතකොට චිත්ත භාවනාවක් වෙනවා. ඒක එහෙම නැත්නම් සමාධියට නැඹුරු ගතියක් වෙනවා. ඒ නිසා නිකමට හිතනද මේ බන හරක් මරණ පිරිසක් ළඟට ගිහිලා කිව්වනම් හොරකම් කරන හොරු පිරිසක් අතට ගිහිලා කිව්වනම් කාමීත්‍යචාරය කරන පිරිසක් අතට කිව්වනම් බඩ දඬ ගන්න. ඉතින් කුණු පිටර ගන්න. ඉතින් බණිනවා. ඒ මිසට බණ කහලා කිසිම චිත්ත මනස පසීදති ගතියක් එන්නේ නැහැ. බඩ දඬ පටන් අර ගන්නවා. ඉතින් මේ වගේ පිරිසක් කරන දොර වහගෙන තමයි බණ කියන්න වෙලා තියෙන්නේ. මුදටම තෝරගත්ත විසක් ඉදින් තියාගෙන ඕගොල්ලෝමනේ දැන් ඉතින් සීලය රැකලා තියෙන ඒක නිසා කරුණාකර ඒක ආඩම්බරයක් කරගෙන ඒක තෙදක් කරගෙන ඉදිරියට යන්න කියන යුගයක් තියෙනකො එදත් එච්චරයි අදත් එච්චරයි. අන්නේ සුළුතරයට අපිට එන්න පුළුවන් වෙන සතුටු වෙලා ඒක අපිට පිළිසර කරන්න තියෙන සීවේ තමයි සමගිය Tamanට කරගන්න තියෙන සීවේ තමයි මේ ශිල්පද කිකි වාණ්ඩම් කියන විදිහට කිකිලියක් විතර රකින්න කිකිලියක් වගේ සෙමර වර්ගයක් රකින සෙමර මුවෙක් වගේ ඒක රැක්කොත් ඒක තමයි අපි අපි කරන මේ බෞද්ධ සදාචාරය කියන්නේ එන් ශිරු දිනාට තමන් කරන දේ පිළිබඳව හොඳ පැහැදිලි වැටහීමක් ඇතුව ඉදිරියටත් අධිචිත්ත සම්ප්‍රයුක්ත එහෙම නැත්නම් චිත්ත විපත්‍ය චිත්ත සම්පත්‍යක් පාඩපත් කිරීමේ ඥානයේ පිණිස අදවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිර දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා